අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ සතියේ එදිනෙදා කටයුතු පුළුවන් තරමින් සිහියෙන් කිරීමට උත්සාහ කරලා එක වේලාවක් සක්මන් භාවනාව කර පරයන්ක භාවනාව කළා. මුලින් ආස්වාද ප්‍රසවාසයේ දැනිලා සමක්මයෙන් ආස්වාද ප්‍රසවාසයේ තුනී වෙලා ශරීරයේ සැහැල්ලුවට හිත ගියා. වරින් වර ආස්වාද ප්‍රස්වාසයේ දැනුණත් අන්තිමට යන විට ක්‍රම ක්‍රමයෙන් සිතුවිලි එමද බොහෝ දුරට අඩු වුණා. සිතුවිල්ලක් ආවත් ඒ ෂණයෙම නැවත අරමුණට පැමිණෙනවා. මතකෙකුත් නෑ ස්වාමීන් වහන්සේ දැන් භාවනා ඉවරුනහම මොනවද මගේ හිතට ආවේ ඒවා මුකුත් මට එහෙම මතකයක් නැහැ ඒකට එච්චර අවධානයක් යන්නේ නැහැ වගේ තමයි මට දැනෙන්නේ. එහෙමයි. අවසානයේ කිට්ටුවන විට සුළු වශයෙන් කොන්දේ පිටේ සුළු වේදනා ගතියක් දැනුණා. ඉක්මනට ඉදෙන්නේයක් නැති වී සැහැල්ලුවෙන් සිටීමට හැකි වුණා. ඉතින් මම එළම්මක තියලා තමයි ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ. ඉතින් එළම්මක තිබ්බාම නැවතුණා. ඒ වගේ මේ විදිහම භාවනාවේදී යෙදී ඉන්නකොට තව දවසක පරයන්කේදී එළාම් එක වැදෙන විට තවදුරටත් කිසිම අපහසුතාවයක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වුණා. ඉතින් ඒ වුණත් එළාම් එක වැඩි වුණ නිසා වෙලාවක් ගිය නිසා මම නැවැත්තුවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන්. ඉතින් අම්ම දැන් ඔය කියන හැටියට අර සැහැල්ලු භාවය එනකොට ඒ වෙලාවේදී ආනාපානයේ තේරුණා නැත්නම් අර මූලික කමඨහනක් තේරුණාද? ඔව් සැහැල්ලුව තියෙන කොටත් දැනෙනවා ස්වාමීන් වහන්සේ. සැරින් සැරේ ආස්වාද ප්‍රසආසය දැනෙනවා. හුඟක් වෙලාවට වෙලාවට ආස්වාසය දැනෙනවා ප්‍රස්වාසය ශරීරයේ දිගට යනවා වගේ අන්න එහෙම තමයි දැනෙන්නේ ස්වාමී. ඒ කියන්නේ ආස්වාසය ප්‍රකටයි ප්‍රාස්වාසයට වඩා කියලාද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක වෙන්න පුළුවන්. මොකද දැන් භවනාව තුළ අපි අර කියන වර්තමාන මොහොතට තැන දෙන්න පටන් ගත්ත ඇත්තෝ ඊළඟට ආස්වාසය දැක ගන්න පටන් ගත්තාම සිතවිලි එන්න පුළුවන්. නමුත් වර්තමානයේ තුලදී ඒ වර්තමානයේ තුලට එන්න හිත හදාගත්තාම සිතවිලිත් මුලදී සිතවිලිත් අනුමත කරනවා ඒක ඒක දකිනවා ඊටමතාම ආපහු අරන් එන. පසුකාලීනව වෙන්න පුළුවන්. ඒක දකිනවා වුණාට ඌට යන්නේ මේකට එනවා. ඉබේටම වගේ. ස්වභාවිකවම වගේ එන්න පටන් ගන්නවා. ඒත් එක්ක ශාරීරිකව ධානාපානේ වෙනකොට ආස්වාසය සහ ප්‍රාස්වාසය වෙනකොට ඒකට සාපේක්ෂව යන ශාරීරික ක්‍රියාදාමයනොත් තේරෙන්න පටන් ගන්නවා. දැන් ඔබතුමිය කියන හැටියට අර සැහැල්ලු භාවය කියන එක ඕක ඔබතුමිය කියන්නේ ශාරීරිකව තියෙන සැහැල්ලු භාවයක් නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ ශාරීරිකව තියෙන. එතකොට ඒ ශාරීරිකව එහෙයම්. එතකොට ශාරීරිකව තියෙන සැහැල්ලු භාවයක් නම් ඒකෙදි ප්‍රාස්වාසය ප්‍රකට නොවෙනවා නම් ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. මොකද ප්‍රාශ්වාසය කියලා කියන්නේ ශරීරය නිහිල් කරන සැහැල්ලු කරන එකක්. ආශ්වාසය කියලා කියන්නේ හුස්ම උඩට ගන්න එකක්. ඒකෙදි ශරීරය ටිකක් තද වෙන්න, හිර වෙන්න බලනවා. එනම් උදු කෙසේ හෝ වේවා මේ කියන දෙක දැන් අපිට දෙකක් හැටියට තේරෙනවානේ. ওই කියන කාරණා දෙක අපිට දැන් අර මේ දෙකට අදාළ වෙච්ච වෙන වෙනම ලක්ෂණ තියෙන විත්තිය තේරෙනවා. එකකට එකක් පරස්පරයි වගේ භාගදා. ආන් ඒක ඒකත් එක්කම පුළුවන් තරම් අපි කියමු ඉන්න උත්සාහ කරමු කියලා. ඒකත් එක්ක පුළුවන් තරම් ඉන්න උත්සාහ වෙනකොට ඔය දෙක අතර තියෙන ওই සංසන්දනය තවදුරටත් ප්‍රකට වෙන්න ගනීවි. තවදුරටත් එළියට එන්න ගනීවි. සමහරක් වෙලාවට ඒ සංසන්දනාත්මක භාවය ටිකක් අඩු වෙනගෙන අඩු වෙගෙන යන ගතියක් සමහර විට ප්‍රකට වෙන්න පුළුවන් කියලා මට නිකන් ඉඟි කරන්න වගේ පුළුවන්. මං හිතනවා. එහෙම වෙන්න පුළුවන් වේවි. අන්න ඒ වගේම අවස්ථාවක් ආවොත් එහෙම අපිට අර අර ශාරීරිකව තියෙන ඒ සංස්කාරයන් ටිකක් සංසිඳුවලා ආනාපානය දැක් බලා ගන්නට අවස්ථාවක් සැලසෙන විත්‍යක් ප්‍රකට වෙන්න ගනිවි. ඉතින් මේ වෙන්නේ භාවනාව තුළ ඇත්තටම අර සිහියට ප්‍රධාන තැන දෙන කෙනාට සිද්ධ වෙන ලක්ෂණ ටිකයි මේ එළියට එන්නේ. ඕක ඕක සාමාන්‍ය විදියෙන් සිද්ධ වෙන්න පුළුවන්ම වැඩ පිළිවෙල හැටියට කියන්න පුළුවන්. එතකොට මේකෙදි කරන්න තියෙන එකම එක දේ තමයි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්න එකම තමයි. එතකොට අනිත් ටික ඔක්කොම එතනම අර යේසෝ ධම්මාති කියනවා වගේ ඒව ධර්මතා හැටියට ක්‍රියාත්මක වෙන්න විස දෙන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකවම සිද්ධ වෙගෙන යන පටන් ගන්නවා. ඉතින් හොඳයි යම් කටයුතු ටික සාමාන්‍ය ජීවිතයේදී පවා පුළුවන් තරම් බලන්න සිහියට පිටු වෙන්න වගේම අර ගෝල් වගේ දේවල් හදාගන්න නම් එපා මේ වගේ තැනකට යනවා මේ වගේ දෙයක් ස්පර්ශ කරනවා කියලා එහෙම එකක් හදා ගන්න එපා. අපි ඔය අපේ හිත හරි සූක්ෂමයිනේ. ඔක මායාකාරයක් කියන බුදුහාම කියන්නේ. ඉතින් ඒකහන්දා එයා අපිට එක එක තැන්වලදී එක එක ඔය එම් එම එමවල් එහෙම දාලා පෙන්නයි. ඒක ඒ දේවල් වලට අහුවෙන්න යන්න හොඳ නෑ. අතරම කියනවා නම් පාරේ වෙනම නෑ. අපිම තමයි ඒක කරන්නේ. එනමුදු කොහොම මේ කියන අවස්ථාවන් ටික අර කොහොම මධ්‍යස්ථ භාවයෙන් බලා ගන්න මම කිව්වා වගේ අර එන සිතුවිලි පේනවා නමුත් හම්දුරනේ මේ සිතුවිලි මොන සිතුවිලිද කියලා හොයන එක එච්චර එච්චර නූමනයි. එච්චර ඒකනම් ප්‍රකට නොවෙනවා වගේ නිකන්. සිතුවිල්ලක් තියෙනවා තියෙන්න පුළුවන් කිට්ටුවකට එනවා ඒ වුණාට ඒකට නොයා හිත ඉබේටම ආනපානයට එන්න තැනකට දැනට කිට්ටු වෙගෙන තියෙනවා කියලා. ඔය කියන ලක්ෂණ ටික හොඳයි. එතකොට ඒත් එක්ක තමයි අර භාවනාවේ කාලය පවා දීර්ඝ වෙන්න වැඩි වෙන්න හේතු වෙන්නේ. මොකද අපි මේ දැන් එnde එnde එnde එnde භවනාව තුළ අපේ අර තියෙන විචක්ෂණ ඥානයත් එක්කම tempat භාවය ඇති වෙලා තියෙනවා. කරුණු කාරණා දැකගෙන අර ඥානතෝ අහම් වික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදම් කියනවා වගේ ආශ්‍රව ටික පේනවා අපිට. ඒවට කැමති නම් පණින්නත් පුළුවන්. නමුත් දැක දැක අපි බලබලාම ඒවට පණින්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අල්ලන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ අර නිදහස් තැනට වෙලා අපේ ෂේම භූමියට වෙලා ඉන්න දැන් අපි හිත හදාගෙන තියෙනවා. ඒකේ අස්සේ ඉන්නකොට ඒකේ තියෙන කාරණා ටික දැන් පොඩ පොඩ එළියට එන්න ප්‍රකට වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඊළඟ මොහොත තුල බලන්න ඔය කියන වගේ වකවානුවකට එනකොට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර තියෙන ඔය කියන සංසන්දනාත්මක භාවයන් අතර තව මොනෝhari හිර වෙලා තියෙනවද කැටි වෙලා තියෙනවද තව මොනෝhari ලක්ෂණ තියෙනවද එහෙම නැත්නම් ආශ්වාසය ශාරීරිකව දැනෙනවද ප්‍රාශ්වාසය ශාරීරිකව දැනෙනවද ආශ්වාසය දැනෙන්නේ ආශ්වාසයේ හරහා ශාරීරිකවද නැත්නම් ශරීරයේ හරහා ආශ්වාසයද? ප්‍රාශ්වාසය දැනෙන්නේ ප්‍රාශ්වාසයේ හරහා ශරීරයේද නැත්නම් ශරීරයේ හරහා ප්‍රාශ්වාසයේද? ආන් ඒ කියන ලක්ෂණ ආන් ඒ වගේ ටිකක් ඒ වගේ ටිකක් හොඳ ඒක නෙවෙයි ඒ වගේ ටිකක් තේනවද කියලා පොඩ්ඩක් ආන්නේ තව දුරටත් විමර්ශනය කරලා බලන්න. ඕක දුර ඕක ඕක පුරා යන්න පුළුවන් හැම පැත්තක්ම ආවරණය කරලා බලන්න තව දුරටත්. බොහොම හොඳයි පරීක්ෂණේ අපි ඔබ කරගෙන යමු. ද අවසරයි ස්වාමීන් වහන්සේ. මම භාවනාවට පෙර ප්‍රාර්ථනා කරනවා සප්ත බොජ්ජංග වැඩේවා පංච නීවරණ යටපත් වේවා කියලා. එහෙමනම් නනාසාමි. බොහොම හොඳයි බොහොම හොඳයි. ආමට මෙහෙම තේරෙවි සප්තපුජ්ජංග වැඩෙනකොට ඒව වැඩෙන්නේ මෙහෙමයි. වගේම පංච නීවරණ යටපත් වෙනකොට ඒවා යටපත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ දෙක එතකොට ආන්නේ ඔබතුමිය හරියට ඔය කියන අර කිහිලි විතර රකින්නවා වගේ ওই කියන ප්‍රැක්ටිස් එක ওই කියන පුහුණුව පරීක්ෂණේ හරියට කරගෙන යනවා නම් උතුමියට ඒ කියන ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම ලැබෙනවාම තමයි. ඒක ඒක ධර්මතාවයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක ඒක හොඳ දෙයක්. ඉතින් ඒකින්ද අපි තවදුරටත් පුහුණු කරගෙන යමු. බලන්න පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයේ දේවල් අතරටත් සිහිය කියන එකේ ආවරණය චුට්ටක් ගන්න බලන්න. බලන්න කතා බහ කරනකොට එහෙම කතා බහ කරන වචන අතර කොච්චරක් දැනුවත් භාවයකින්ම කතා කරනවද? කරන වැඩ කටයුතු අතර දවසේ වැඩ කටයුතු කීයක් නම් දැනුවත් භාවයෙන් කරන්න පුළුවන්. දැනුවත්වම දැනුවත්වම කරන්න පුළුවන්ද කියලා. සමහරක් විට හිතනකොට සිතුවිලි පවා ඕක දාගන්න පුළුවන් කමක් බාගදා දැන් හම් වෙන්න පුළුවන්. අපි බලමු මොනවාදේදී කොහොමද පරීක්ෂණ පරීක්ෂණ ගොඩක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ අර පිම්වීමයි හැකිලීමයි බලන්ද උස්මත් බලන්ද කියලා. ඒකෝර දැන් මම ඔය මට හුස්ම මට ආස්වාස ප්‍රාස්වාස හරියටම අහුවෙන්නේ නැහැ. එතකොට අර පිම්වීමයි හැකිලීමයි මම මේ දෙකම දෙකම කරන්න ගියාම අර එකක් නිකන් අර පැටලෙනවා වගේ එහෙම අවස්ථාවක් මට උදා වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නැත්නම් මං කිව්වද පිම්වීම හැකිලීම ආස්වාසය කියන දෙකම බලන්න කියලා? නෑ ස්වාමීන් වහන්සේ මේ මම එහෙම මම හිතන්නේ හිතාගත්ත වෙන්නේ නැති. ඒ කියන්නේ මම ස්වාමීන් වහන්සේ කිව්වනේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ පිම්බීමයි හැකිලීමයි බලන කතාවකුත් ස්වාමීන් වහන්සේ දේශනා කරා. එකට බලන්න කිව්වා නම් නෙමෙයි. නමුත් ඉතින් දැන් මම අර ආස්වාස ප්‍රස්වාස හරියටම අර අහුවෙන්නේ නැති නිසා අරකත් දෙකම වගේ එතකොට බැලෙනවා. එතකොට නිකන් අර නිකන් අර ඒක නිකන් මෙස් ඩක් එකක් තියෙනවා නේද? අනේ මයි ස්වාමීන් වහන්සේ එහෙම නිකන් පැටලිලා තියෙන ගතියක් මට මේ පහුගිය දවස්වල කොහොම නමුත් ওই දෙකෙන්ම ප්‍රකට වෙන මෙහෙම කතාවක් තියෙනවා ප්‍රයන්ත මහන්තයෝ. ඒක තමයි ඔබතුමාගේ සිහිය දැන් ශරීරයේ තුල කියනවා. ශරීරයේ තුල තියෙන. එකක් තමයි ශරීරයේ මතු පිටට පනිනවා. අනික් වෙලාවේදී ශරීරයේ ඇතුළ අර තියෙන හුස්මට යනවා. ඒකයි හුස්මත් තේරෙන්නේ. ඒකයි අර කියන පිම්බීමේ කිදීමේ හරි අර සංකෝචන මොනවද කියන්නේ ප්‍රසාරණ ආන් ඒ වගේ දේකුත් ප්‍රකට වෙන්නේ. එනමුදු මේදාවි හිමියන් නම් ඔහොම එකක් කිව්වේ නැති විදිහ නම් මම කියනවා. හැබැයි මොකද මම ඔය පිම්බීමේ කිදීම ගැන ඇත්තටම අමතහන් දෙන්නේ නැහැ. මොකද ඒක මම එච්චර ප්‍රකට කරපු නැති හින්දා. එනමුදු ඕක එකහාම සමානයි ආනාපානය වගේමයි. හේතුව ආස්වාසය කියන එක වෙනත් විදිහකින් කියන එක තමයි පිම්බීම කියන්නේ. ප්‍රාශ්වාසය කියන එක තවත් විදිහකින් කියන එක තමයි හැකිලිම කියන්නේ. ඒක එතකොට ශාරීරිකව දැනෙන එකක්. හුස්ම කියන එක අපිට අර හුස්ම පැත්තෙන් දැනෙන එකට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියලා කිව්වා වුණාට ඒක ශාරීරික පැත්තෙන් දැනෙන එකට කියනවා පිම්වීම සහ හැකිලිම කියලා මහා සීමානාය සම්පූර්ණගේ ක්‍රමයක් ඕක. නවීය සංසල වුණත් ඉතින් කියන එකක් ඔය කඳු බඩ දිනුනත් අපිට උගන්වන එකක්. ආ අද ඔය පිම්බීම හැකිලිම ගැන මම කිව්වා. ඒක මෙන්න මෙහෙමයි උනේ. මට පිම්බීම හැකිලිම කරන්න කියලා කඳු බඩේ සොමිත් සොවිල් සංස කිව්වා. ඒ වුණාට ඒක මට ප්‍රකට නෑ. ඊට වඩා ආනපානෙට හිත ගියා. ඊට පස්සේ ඒක අහක් කළා දාලා ආනපානෙ කරන්න කියලා කිව්වා. ඉතින් කොහොම හරි මම මෙහෙම එකක් කියන්න කැමතියි. ඔබතුමා හිත ඒ තැන් දෙකට යවන්න හදන එක හොඳ මදි කියලා විශ්වාස කරනවා. ඒකෙන් ප්‍රකට වෙන එකෙන් ඔබතුමාට අල්ලන්න ලේසි එකක් තියෙනවා නම් ඔබතුමාට අපි කියමුකෝ ඉංග්‍රීසියෙන් කියන්නේ suitable කියලා. අන්න ඒ වගේ එකක් තියෙනවා නම් ඒ දෙයට එන්න. ඒක කොහොමද? ඒක ආනපානයට ආවත් එකයි, පිම්බීම හැකිලිමට ආවත් එකයි, දෙකම එකයි. ඉන්නේ කාණ කාණපන්සනාවේ කායගත සතිය තුල. ඒත් එක්ක ඔය කියන කාරණේට වැදගත්ම දේ තමයි ඔය කියන කාරණේ දැන් ආනපස්සනාව තුල ඉනව නමුත් ඒකටත් මොකක් හරි බාධකයක් තියෙනවා නම් ආන් ඒක පොඩ්ඩක් බලන්න. විශේෂයෙන්ම ඔය කියන දෙක අතර තව මොකක් හරි බාධකයක් කරදර කරනවා නම් ආන් ඒක චුට්ටක් බලන්න ඒක පොඩ්ඩක් උලුප්පවා ගන්න බලන්න මේ හැරෙන්න ඔය දෙකේ මොකේ හිටියත් එකයි හැබැයි ඒ දෙකෙන් එකට ඉන්න කියලා නම් මම කියන්නේ නැහැ පැහැදිලිවම මේක නම් කියන්නේ ඊට වඩා ලේසි මොකක් හරි කාරණාවකට යන එක වටිනවා ඉස්සෙල්ලම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශරීරය දැනෙනවා නම් ශරීරය ප්‍රකට වෙනවා නම් හුස්ම කියලා කියන්නේ ගොඩක් සියුම් දෙයක් ඉන්නා. ඒ ශරීරය දැනගෙන පොඩ්ඩක් ඉන්න උත්සාහ කරන එක හොඳයි වගේ. එහෙම වුණාම ඒ ශරීරය තුලින් ওই කියන පිම්බීම හැකිලිම අර උදරය ආශ්‍රය කොටසේ විතරක් සිද්ධ වුණාට නමුත් ඒ හා සමාන විදිහේ සංකෝචන ප්‍රසාරණ කියන දේවල් ටික ශරීරයේ තව තවත් තැන්වල පවා සිද්ධ වෙන්න පුළුවන් විදිහේ භාගදා දැනෙන්න තේරෙන්න දැක ගන්නට පටන් ගන්න නම් පුළුවන්කමක් තියෙනවා. සමහර විට අපේ හිතේ තැම්පත් භාවයත් එක්ක ඒත් එක්ක ඒ ශරීරය කියන එක සම්පූර්ණ අපි කියමුකෝ ඉංග්‍රීසියෙන්ම කිව්වොත් කවර් කරොත් එහෙම ඒ ටික සම්පූර්ණ කවර් කළාට පස්සේ පුළුවන්කමක් ආවොත් ශරීරයේ අභ්‍යන්තරයට යන්න හට එතකොට ආනාපානය තවදුරටත් දේශියෙන් ප්‍රකට වෙන්න පුළුවන් අවස්ථාවක් නම් එන්න පුළුවන්. කොහොම වුණත් ආනාපානය කියන එක දකින්න එක නම් නෙවෙයි භාවනාවක්. පස්සේ අපේ භාවනාව තමයි වර්තමානයේ තුල පැන නගින දේ සිහියෙන් දකින්න ඒ දේ දැනගන්න ඒ දේ මොකක් හෝ වේවා ඒකට සාදර වෙන එක ආන් එහෙම එක ඒකෙදි අපි කාරණා කීපයකට එකපාර හිත යවන්න පටන් ගන්නවා නම් එතකොට අපිටම තේරෙනවා එමන එක මොහොතකදී මේ වගේ කාරණා කීපයකට හිත යවන එක ටිකක් කරදර සහිතයි එහෙමනම් ඊට වඩා ලේසි දෙයක් කරන එක හොඳයි කියලා අන්න ඒකයි අර ඒ ටිකේනොත් ලේසි දෙයක් හදාගන්න වගේ පොඩ්ඩක් උත්සාහ කරන්නේ. මම හිතනවා එහෙම එකක් වුණොත් නම් හොඳයි කියලා. ආනාපානයට ආනාපානේ තේරෙන්නේ නැතිනම් හොයන්න යන්න එපා ඒක. ඒකට එන්න දෙන්න. ඒක එනකන් විවේකීව ඉන්න බලන්න. එතකොට ශරීරය දැනගන්න බලන්න. ඒ ශරීරය දැනගන්නකොට ඔය කියන පිම්බීම හැකිලිම තේරෙනවා නම් ආ එච්චරයි. එතකොට සමහරක් විට භාගදා ආනපානෙත් පොඩ්ඩක් ප්‍රකට වෙන්න පුළුවන් පොඩ්ඩක් නිකන් ඔලුව දාලා පෙන්වන්න පුළුවන් ගණන් ගන්න යන. අර අර ඒ ශාරීරියේ තේරෙන එකත් එක්ක මොහොතක් ඉඳලා ඒ ශාරීරියේ තේරෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න බලන්න. එතකොට ඔබතුමාට අර උදර කොටස තේරිලා ඊළඟට සමරකට අත කකුල බෙල්ල උරහිස පපුව ඔළුව අන්න ඒ වගේ දේවල් ටික ප්‍රකට වෙන්න දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා. අයි හොඳ ඒක බොහොම හොඳ දෙයක්. එතකොට ඒ අපි ඉන්නේ කානුපස්සනාව තුළම තමයි. ඒත් එක්ක ඕකට මොනවා හරි වෙන බාහිර බලපෑම් තියෙනවා නම් අන් ඒව ගැන ප්‍රධානවම ටිකක් අවධානමත් වෙන්න බලන්න. ඒවට ඉස්සෙල්ලාම ප්‍රතිකර්ම කරන එක මම හිතනවා අනිවාර්ය අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. එහෙමයි. හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ දැන් ප්‍රශ්න තාම ඉදිරිපත් කරනකම් මමත් අර ධර්මප්‍රියන්ත මල්ලි අහපු එකට අදහසක් දක්වන්න මේ පිම්බීම හැකිලිම ගැන ඔබ වහන්සේ සඳහන් කරා වගේම දැන් ඔය බුරුමේ මහසිස්සාඩු ක්‍රමේදී බුරුමේනේ පිම්බීම හැකිලිම ප්‍රකටව තියෙන්නේ. ඒ ක්‍රමේ මම හිතන්නේ කඳුබඩත් ඒක කියනවා. ඉතින් මමත් මට අවස්ථාවක් ලැබුණා මේට අවුරුදු 3-4කට ඉස්සර ওই මීත්‍රිගල ස්වාමීන් වහන්සේලා එක්ක බුරුමේ යන්න ගිය ගෲප් එකකට මම ගියා. ආ මෑණිවරු ඔව් මෑණිවරුත් හිටියා 40ක් විතර ස්වාමීන් වහන්සේලා තහනමක් විතර හිටියා. ඉතින් පිම්බීම හැකිලිම ගැන තමයි එහෙ කෙලින්ම කියන්නේ දැන් අපිටත් ඒක මට අහුුනේම නෑ පිම්බීම හැකිලිම. ඉතින් ආනාපානෙටම හිත යනවා. හිතකොට ඉතින් ඒ ස්වාමින් වහන්සේලාත් පස්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ අපිට පිම්බීම හැකිලිම ගැන අර කමටහ සුද්ධ කරනකොට අපි වார்த்தාව කියන්න ඕනේ කොහොමද උන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේට කිව්වා දැන් ඉතින් පිම්බීම හැකිලිම අහුවෙන්නේ නැත්නම් ආනාපානය වෙන ක්‍රියාවලියමයි උතන සිද්ධ වෙන්නේ. මේ නිසා ඉතින් ඒකේන අත්දැකීම මේ කමඨහන් සුද්ධ කරන්න යන වෙලාවට කියන්න කියලා. ඉතින් අර සමහර වෙලාවට ගොඩක් අයට පිම්බීම හැකිලිම දැනෙන්නේ නැහැ. හැබැයි සමහර අයට ඒක ආනාපානයට වැඩිය ප්‍රකටව දැනෙනවා කියලා තමයි ඉතින් මට නම් ඒ වෙලේ තේරුම් ගියේ. මම හිතන්නේ ඒක පුද්ගලයාගේ චරිත ලක්ෂණ හරි ඒ ලැබෙන මේවා එක අනුව මේ දෙකෙන් එකක් ප්‍රකට වෙනවා කියන එක තමයි මම හිතන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඔව්. කොහොම නමුත් අර තවත් විදිහකට ගත්තොත් අපි හිතමුකෝ මේක ඩිබේටබල් දන්නේ කොහොම නමුත්. සබගාය පරිසංවේදී කියන තැනකට ආව කියන්නකෝ ආනාපාන සතිය තුල. එතකොට අපි කියමුකෝ ආනාපානය දැනගෙන දැන් අර අද දේශනාවදී කළා වගේ ආනාපානයත් එක්ක ශරීරයේ තුල තියෙන ක්‍රියාකාරීත්වයන්ුත් අපිට තේරුණා නම් අර එකම කෙනෙක් කිව්වා වගේ එතකොට ආස්වාසයත් එක්ක තියෙන මේ ක්‍රියාවලිය සහ ප්‍රාස්වාසයත් එක්ක තියෙන මේ ක්‍රියාවලියත් එක්ක ඒ තේරෙනකොට අපේ අපිට ඔය කියන පිම්බීම හැකිලිම ආශ්‍රය කරගත්ත මේ ශරීරය තුල තියෙන ওই සංකෝචන ප්‍රසාරණ මේ වැඩපිළිවෙල හොඳට ප්‍රකට වෙන්න ගන්න පුළුවන්. එතකොට මේ හරියේදී කොහොමද අපි ඔය කියන ඔය කියන මට්ටමට ආපහු වතාවක් කිටු වෙන්නත් පුළුවන්. ඇත්තටම කියනවා නම් පිම්බීම හැකිලිම කියන එක මට තේරෙන හැටියට ඒක ආනාපානේ අර අපි මූලිකවම කරන කොටස් ටික එකපාරටම උගන්වන දෙයක් වගේ දෙයක් තියෙනවා. දැන් අපි අපි කරන්නේ අර පරිමුඛන් සතිය මුකට පෙත්වා එතනට ගිහිල්ලා ඊට පස්සේ ආනාපානේ චුට්ට චුට්ට අල්ලගෙන ආනි මුල හරි මැද හරි අග හරි පොඩ්ඩක් අල්ලගෙන ප්‍රාසාසය මොනවා හරි පොඩ්ඩක් අල්ලගෙන ඊළඟට ඒ ආස්වාසයත් එක්ක ඉඳ ජීවත් වෙලා ආස්වාසයත් එක්කම ඉන්න ජීවත් වෙලා ඒත් එක්ක ශරීරය තුල තියෙන එකත් තේරුම් ගන්න ඉගෙන ගන්නවා කියන ඔය කියන ලක්ෂණ ටික ඔක්කොම එකපාර දඩෝම් ගාලා ගන්නවා කොහොමද අර කියන පිම්බීම හැකිලිම කියන ඒ දෙයත් කියන එකයි මට නිකන් දැනෙන කරන විදිහ. ඉතින් අර කෙසේ හෝ නමුත් ওই දේවල් ඔක්කොම ටික සංසිඳෙන්නත් පටන් ගන්න පුළුවන්. යම් අවස්ථාවකදී යම් අවධියකදී එහෙම කෙනෙකුත් භාවනාව තුළ මතුවෙන්නත් පුළුවන් ඉතින් තියෙනවා. කොහොම නමුත් භාවනාව මොන පැත්තෙන් හෝ නමුත් අර හරි තීරණාත්මකයි. අපිට ගොඩාක් දේවල් ටික උගන්වනවා. අපේ හිත මනාප වෙන දේවල් සමහරක් කියලා තියෙනවා තියෙනවා. මේකත් මනාපයි අරකටම මනාපයි. අන් ඒ වගේ අවස්ථාවල සමහරක් වෙලාවට ප්‍රකට කරන බවක් තියෙන්න පුළුවන්. අපේ අපේ අපේ හිතේ තියෙන සත්‍ය ස්වභාවයන්. අන්න ඒ වගේ දේවල් ඉතින් අපිව කියවන්න පටන් ගන්න අතරම කියනවනම් භාවනාව තුළින් මේකුත් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. නිකන් සාකච්ඡා කරන ඉස්සරහට මම සාමාන්‍යයෙන් අහන්නද මේ සාමාන්‍යයෙන් සම්පජන්ණය ගැන කියන නිසා අනිවාර්යයෙන්ම ඒ තමයි නන්දාන්තර කියනවානේ සති සම්පජන්ණයෙන් ඔය කරතරටම අර ඒකදායක තනතුරු වගේ ගත්ත කෙනා ආ අම කියන්නේ ඒ කාලේ නන්දාන්තර මම හිතුවා මේ ලංකාවේ ඒ කාලේ නන්දාන්තර තීමයි නන්ද හඳුරන මේ සති සම්පදන්නේ ගැන කියද්දී නන්ද හඳුරන්ට මේ වේදනා සංඥා විචර්ක කියන එක තුන දැනගෙනම දැනගෙනම උපදිනවලු දැනගෙනම පවතිනවලු දැනගෙනම නැති වෙනවලු වේදනා සංඥා විචර්ක ඔය තුනේ එහෙමයි ඉතින් ඒක දැනගෙන උපදිනවා දැනගෙන නැති වෙනවා දැනගෙන පවතිනවා කියලා මේ ඒ කියා තමයි අද්දේපදායක සම්මුත ගත්තේ කියලා ඒ කොච්චර කොයිතරම් ප්‍රැක්ටිස් කරන්න ඕනද කියලා එච්චර එහෙම ඒ කියන්නේ සමහර එක එක හැම එකක්ම සිද්ධ වෙන්නේ නැහැනේ දැන් අපිට එක කාරණාවක් දෙකක් එහෙමනම් එහෙම වෙනවා දැනගෙන ඉපදිලා දැනගෙන පැවිදිලා නැතිලා යනවා බහුතරක් දේවල් මම මෙහෙම කියන්න කැමති කොහොම නමුත් අම හිතක ස්වභාවය එක වෙලාවක තුලදී මතුවෙන්නේ එක කාරණාවක් හැබැයි මේ වෙලාවේදී මතුවෙච්ච දේ ඊළඟ වෙලාවේදී මතුවෙච්ච දේත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුළුවන් පරස්පර වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මේ වෙලාවේදී වේදනාව ප්‍රකට වීම ඊළඟ වෙලාවේදී සංඥාවක් බවට පරිවර්තනය වෙන්නත් ඊළඟ වෙලාවේදී ඒක විතර්කයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්කමක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම තන්ට නාසයි මේ තුනම එකම මොහොතක එනවාම කියලාම නම් මම හිතන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ තියෙන දක්ෂපක්ෂකම තමයි දැන් අපේ තියෙන මට තේරෙන හැටියට කිව්වොත් එහෙම දැන් අපිට මේ වේදනා සමහර වේදනා තියෙනවා දැක ගන්න පුළුවන්. සමහර වේදනා තියෙන්න පුළුවන් දැක ගන්නට අමාරු වෙනවා. මොකද අදට වෙනකොටත් අපි ආනාපානේ කරලා මේ මේ මේ හොයන්න යන්නේ උපේක්ෂා වේදනාව කියන එක උපේක්ෂා එක වේදනාවක් ඇතරම ඒ උපේක්ෂා වේදනාව කියන එක කොහොමද කොහොමද ග්‍රහණය කරගන්නේ කියලා. ඒකත් එක්ක කොහොමද ඉන්නේ කියලා අර අම්ම කෙනෙක් අහ ප්‍රශ්නයක් තුළ තිබ්බා මේ චිත්ත කුසල කොහොමද හදාගන්නේ හඳුනන්නේ කියලා. අන්න ඒ වගේ අපි එතකොට දැන් ඉගෙන ගන්න දැන් අපිට දැන් දුක් වේදනාවක් කියන්නකො ධනිස්ස ප්‍රීතන එකක් පුරණ එකක් කියන්නකො ආ පුළුවන් හොඳට. ගොඩක් වෙලා. ඊළඟට හිතේ දුකක් කියන්නකො ආන් ඒක පුළුවන්. නමුත් මේකට ගෝචර නොවන ටික වේදනා සමූහයකුත් තියෙන පුළුවන්. ඒ වගේම සංඥා සංඥා පැත්තෙන් ගත්තත් හඳුනා ගැනීම උනත් සමහර හඳුනා ගැනීම සිහිය ඇතුවම හඳුනා ගන්න ඒවා තියෙනවා. පුළුවන් සමහර හඳුනා ගැනීම එහෙම නැති ඒවා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ඒව නිකන් පාස් කරලා යන ඒ දේවල් නෙවෙයි මේ. ඒ සංඥා නෙවෙයි. නමුත් අපි අපි අපේ ජීවිතේ මුහුණ දෙන සංඥා තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට තේ හදනකොට කෝප්පේට සීනි දානවා. හැබැයි අපේ මතකයේ සහ අවධානයේ තියෙන වෙන මොකක් හරි එකක් වෙන්න පුළුවන්. කේතලේ ගන්නවා නම් ඒකත් එක්ක වෙන්න පුළුවන්. එතකොට මේක නමුත් මේක ක්‍රියාත්මක වෙනවා අපිට නොදැනීම. අන්න එහෙම නැතුව උන්වහන්සේට පුළුවන්කම ඇති. උන්වහන්සේට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක නේ. තදගතම් තනතුර හම්බුනේ හැදිලි වර්තමානයේ තුල පැන නගින ඔය කියන කාරණාවන් එක්ක ජීවත් වෙන්න. අනේ කොච්චර සාර්ථකද නේ කොයිතරම්නම් නිදහස් ජීවිතයක් ගෙවන්නද ඒකකට හැදෙන්නේ නැහැ නේද එතකොට කිසිම දේ සංඥා දුපරක්ෂයක් එහෙමයි සංඥාව කියන එක පොඩ්ඩක් ඒක ඒ සංඥාව කියන එක ඒකේ ඇතිවීම පැවතීම නැතිවීම සංඥා ඒක නිකන් ප්‍රකට නෑ නේ සරස වේදනාව නේද බොහෝ වෙලාවට ප්‍රකට වෙන්නේ සංඥාව කියන එක හිතලම කල්පනා කළම ඒක නිකන් සිහිය යොදන්න ඕනද සංඥාව කියන එකට එක්තරා විදිහකට කියන්න පුළුවන්ම සංඥා කියන එක පිරීලා එන්න පුළුවන් ওই දෙක ওই දෙක පහ වුණාට පස්සේ වගේ නිකන්. ඒ කියන්නේ වේදනාව කියන එක ඇත්ත ඕලාරික ප්‍රකටයි. ඊට පස්සේ විතර්ක කියන එකත් එක්තරා විදිහකට ඕලාරිකයි ප්‍රකටයි. නමුත් සංඥා කියන එක ටිකක් අති සූක්ෂමයි වගේ සුකුමයි. ඒක වෘදුයි වන්නේ වගේ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඉතින් සංඥාව කියන එක දැන් අපි කියමුකෝ හරි. ප්‍රශ්නේ හරි gedara තිබ්බා බල්බ් එකක් පත්තු වෙනවා. ඒක එකපාරම ටොක් ගාලා පිච්චුණා. දැන් අපි මොකද කරන්නේ? ওই බල්බ් එක අල්ලලා ගලවන්න යනවා අත පිච්ච. ඊට පස්සේ ඊළඟ දවසේ හෝ ඊළඟ කාලය තුල අපිට ඊළඟට බල්බ් එකක් ওই විදිහට ටොක් කරලා පිටින් යනවා දැන් අපි ගලවන්න යනකොටම ටක් කරලා මතක් වෙනවා ආ අල්ලන්නොත් ගියොත්නම් පිටිනවා පුතා කියලා. එතකොට අර සංඥාව අර සංඥාව අපිට ආවා. නමුත් ඒ ඒ ඒකත් එක්ක මතක් කර දුන්න අපේ හිතෙන් මේක තුල මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට ඔය එකම කාරණාවක් දකින්න පුළුවන් පැති තුනක් වගේ කියලා නම් කියන්න පුළුවන්. එතකොට උතන වේදනාවකුත් තිබ්බා විතර්ක කරන්න පුළුවන් ලක්ෂණයකුත් තිබ්බා. ඒක ගන්න අර හඳුනා ගැනීමක් වගේ දේකුත් තිබ්බා. අන්න එහෙම එකකුත් නම් තියෙනවා. ඒ කොහොම නමුත් සංජාව කියන එක විතරක්ම අපි අර වෙනම ප්‍රකට කරගන්න හදනවා නම් ඇත්තටම මට ඒක හරියට විස්තර කරන්න නම් තේරෙන්නේ නැහැ. අවංකව කියන්නේ. කොහොම නමුත් ඔය හඳුනා ගැනීම එළියට එන්න නම් පටන් ගනි. සුත සුත එළියට එන්න පටන් ගනි. මට තේරෙන්නේ නැති එක මම පුද්ගලිකව මං ගැන කිව්වොත් විදා විදිහට මම පුරුදු කරන එක තුළ තියෙන්නේ අන්න ඒ වගේ ලක්ෂණ ටිකක්. මම ගොඩක් වෙලාට කරන්නේ ඕකෙන් අර අල්ලන්න පුළුවන් ටික ඉස්සෙල්ලා ස්පර්ශ කරන්න බලනවා. ආන් එහෙම වුණාම ඒකට පරිබාහිර යම් කිසි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ටික ඔක්කොම සංඥා කියන ගොඩට ගැටෙන එක වැටෙනවා. ඒක මූලිකව තිබිච්ච එකක් තිබ්බනම් ඒක අර කොහොමද කියන්නේ වේදනා ගොඩට ඊළඟට අනිත්‍ය විතරක ගොඩට ගියාම ඉතුරු වෙන ටික සංඥා ගොඩට කොහොමද එකතු වෙනවා. එහෙනම් කාලයක් යනකොට වගේ යන්න සංඥා කියන එක ගැන සංඥාවක් අපිට එන්න පටන් ගන්න පුළුවන්. ආ එහෙමයි. එහෙමයි. මොකද බුදුහාමුදුරුවෝ පවා ඔකට කියන උදාහරණේ අර මිරිගුව නේද? මිරිගුව එහෙමයි. මිරිගුව කියලා කියන්නේ මේක මවා ගැනීමක් නේද? නැති දෙයක් නේ තරම්. දෙයක් හදාගන්න එකක් තියෙනවා. එතකොට සංඥාවක් කියන එකක් ගැන මං හිතන්නේ මට හරියට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා නේද? ඒ වුණාට විතර්ක සහ වේදනා කියන දෙක හැර අනිත් දේවල් දෙකට නම් සම්පජඤ්ඤයක් පවතින්න පුළුවන් ඊළඟ මේ ලෝකයේ තියෙන එකම එක කාරණාව තමයි සංඥාය. එතකොට අර දෙක හැර තියෙන අනිත් ඔක්කොම ටික අනිවාර්යයෙන්ම වැටෙනවා. සංඥා ගණේට කියන එක නම් ඕ මම පුද්ගලිකව විශ්වාස කරනවා. එහෙමයි. සාමින්වහන්ස අවසරයි එතන අර දැන් වේදනාවක් ඇති වෙන්නකොට ඒකට විතර්ක කරනකොට ඇති වෙන හැඩතල වර්ණ දැන් උදාහරණයක් විදිහට අපි තක්කලි ගෙඩියක් ගත්තොත් අපිට තක්කලි කිව්වම ඒකේ පාට ඇතුලේ නිකන් අර වතුර වගේ ගතිය එතකොට ඒකේ හැඩය දැන් ඒක කුණු වෙලා තියෙනවා නම් අපිට පොඩි වේදනාවක් ඇති වෙනවා අර එන්නේ ඒ ඒ දේවල් නේද ස්වාමීන් වහන්සේ සංඥාව කියන්නේ. ඔය ඒ දේවල් තමයි ඔව් වේදනාවට විතර්ක කිරීමෙන් ලැබෙන දේවල් නේද ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඒ ඒ ටික ඔක්කොම අර එකට අර නිකන් ඇලිලා වගේ තියෙන කාරණා ටික. ඔය ටික ඔක්කොම සම්මිශ්‍රණයෙන් තමයි ඕක සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඔය දැන් අර ඔය එකත් හරිම උදාහරණයක් වෙන අඟි කිව්වේ මේ දැන් අපි ගොඩාක් වෙලාට සමග සුබ සංඥා අසුබ සංඥා කියලා තියෙනවානේ. අර යම් සීමා අපේ අමනාපයත් එක්ක අපි කරන භාවනාවේ තුල අර හටගන්න අන්න එහෙම ගති අන්න හරියට අපි අපි දැන් එතන තක්කලි ගෙඩිය හරි අඹ ගෙඩිය හරි අපි බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉදුණු හොඳ රස හොඳ ලස්සන එකන්නේ. දැන් ඒක කළු වෙලා හරි පණුව ගහලා තියෙනවා නම් අන්න අපිට එතකොට වේදනාවක් ඇති වෙනවනේ. එතන එතකොට අසුබ අසුබ සංඥාවක් වගේ නේද එතන නේද? කියන්නේ අපි ඒකේ දුකක් නැති කරගන්නේ. එහෙමයි. බලාපොරොත්තු වෙන්නේ අරකට සාපේක්ෂව සාපේක්ෂවනේ බලන්නේ එතන. ඔව් අන්න හරි. එහෙම එකක් කියනවා. හ්ම්. දැන් ඒත් එක දැන් අසුබ භාවනාව පැත්තෙන් ගත්තත් ඒ තියෙන්නේ ওই වගේම කාරණාවක්ම නෙනේ. දැන් අසුබ සංඥා හැටියට අපිට අර කියනවා අර අසුබ ලක්ෂණ ටික කෙස්නේ ලොම් නියදා ආදී විදිහට ආගී කියන ඒවා ගැන වුණත් නේද? කෙසේ හෝ නමුත් ඕවා ටික හිතේ ග්‍රහණය කරගෙන මතකේ තියාගන්න පුළුවන් හඳුනා ගැනීම ලක්ෂණ තමයි සංඥා ගණයටපත් වෙන්නේ. එතකොට ඒවා හරියටම මේකයිම කියලා කියන එකට වඩා අපි ඒ ගන්න ඒක එකකින් ඉදි තියෙන පුළුවන්. සංඥා නිදානා හේතු පංච සංකම් කියලා කියනවා. ඒකෝ ඒ සංඥාව තමයි නිදානේ වෙන්නේ. ප්‍රපංචය ඇති. ප්‍රපංචයට. එහෙනම් කියනවා. අන්න ඒවත් එක්ක කොහොමද කියන්නේ? අපි බලමු හොයාගෙනකට මේ කහුවේ. එහෙමයි. දැන් සමහරවිට අපිට මොන එක දවසක භාවනාව හොඳට අපි හිතන විදිහට අපිට සතුටු වෙන විදිහට භාවනාව වැඩේ. ඊළඟ දවසෙත් අපි ඒ සංඥාවෙන් යනවා. අන්න හරි. මේ දැක්කවට අද කොහොමද? අදත් මේක විය යුතුයි කියන වගේ ගතියකින් මේ මේ මේ කාරණාට සමහර ඒ කාරණා ගැනත් අපි ඒක හැදි එදා වැඩිච්ච විදිහේ කාරණා ඒ සංඥා ටිකත් අරගෙන යන මේක ඊයේ ඇදුනේ මේ විදිහට අදත් මේක විය යුතුයි කියන නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම නෑ. ඒක එතකොට ඇත්තටම සංඥා කියන මට්ටමින් එහා ගිහලා සංකීර්ණ ගණයටත් එන්න පුළුවන් අපිට. එතකොට ආය වචී මනස මේ හැටියට සංකාර ගණයටම මේකපත් වෙලා ඒ සංකාරයෙන්ම බලාපොරොත්තු වෙන තැනකට යන්න පුළුවන්. නමුත් අර සංඥාව තමයි ප්‍රකට වෙන්නේ. ඒකෙන් තමයි ඒක ඒකේ ස්ටාර්ට් එක ආරම්භය වගේ හැදිලා තියෙන්නේ. එහෙමයි. දැන් සනස්ක දැන් අර මයින් බෙල් එක මං ඉතින්ට පැත්තට දාලා තිබ්බනේ. එතකොට පැයකට පාරක් වදිනකොට ටක් ගාලා කීය කයට අරගන්නවා. යූට වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපෝ වෙනස් වෙනවා. එතකොට මම ඕක අරපුවා දැන් පැය භාගෙන් භාගෙට. භාගෙන් භාගයට කරකවලා පස්සේ සුවඳත් පැය භාගයකට වදිනකොට ඊට පස්සේ පුදුම හදිස්සියක්. ඊට පස්සේ දඩි විදිගාන අරගෙන සුට්ටක් හිටලා නිකන් ඉන්නටක් ගාලා මේක වැදුනනේ. ඊට පස්සේ ඇඟිලි ගාලා බලන්න ආදිත්තේ කියලා මේක මෙහෙම මොනක් කරේ වැදුනනේ කියලා හිතලා අරක සුට්ටක් හිටලා ඊට පස්සේ නිකන් ඒක බලනවා. පැයකට කලින් වෙද්ද බොහොම සතුටුම ගියා. දැන් පැය භාගයකට පස්සේ දැම්මට පස්සේ උමනාවෙන් ඔව් ටික මුලින් පටන් ගන්න මේ ටිකක් හොඳට තිබ්බා. දැන් පැය භාගෙන් භාගෙට වැදෙන එක දැන් ටිකක් අර නඩි බිරි ගාලා හදිසියට හිතලා හදිසියට හිතලා ටක් ගාලා අරගෙන හිතලා තියලා ආ ආ සමහරවිට යනවා දැන් ඔන්න එහෙම යනවා මම මේ ස්වභාවයෙන් ඒ ස්වභාවයෙන් ගන්නත් ඒක එහෙම කියලා නෑත් ඒ අපි දෙන සංඥානේ තමයි තේම නේද දැන් අපි මම හිතුව පැය බය පැය පැයට වැඩින එක භාගෙට දැම්මා භාගෙදිත් අර ඒක නම් හරියට පුදුමයි කලබලකාරී කියන්නේ මානසික ස්වභාවය නේද අනතර ඒක හොඳට කරගන්න කොට වඩා ඒක නිකන් වෙනස් එකක් වෙනවා ඇඟිලි ගහනවා ඊට පස්සේ ඒකට අර පක්ෂපාතී නෙවෙයි ඔව් අනේ එතකොට ඒකේ අර බලාපොරොත්තු කියන ගණීට වැටෙනවා නෑ අන්න ඒකයි මේක ප්‍රාර්ථනා කරන්න බන්නවා පරිලාහ වෙනවා ඊළඟට කොහොමද අර උපාදාන කියන තැනට තීන්න තියෙනවා. ඒකට භවයේ හතර තියෙන්නේ. උපාදාන කියන එකට. ඔව් එහෙමයි. දැන් ආයෙත් කරකවනවා. මමත් ඒක තමයි මේ කියන්න ගියේ. තවමත් ඕකෙන් ප්‍රකට වෙන්නේ තවමත් ප්‍රකට වෙන්නේ අපි තාමත් පැය කියන ප්‍රමාණය තුල යම් කිසි විදිහේ විදිහකට යම් කල්ලයක් ඉන්න ඕන වගේ එකක් නේද? ඒ ඒක තමයි සරස. අනිත් එක ඒ ඒ රටාවක් පුරුදු කරපු එක බැහැර වෙන්න අකමැති ගැතිය නිසා ඒ රටාව තාම හොඳයි කියලා හිතන ඒ කියන්නේ ඒ රටාව විතරක් තමයි එයාට තාම ග්‍රහණය කරගන්න. ආහා එහෙමනේ. ඊට කලින් ඊට වඩා එකක් අපිට කරන්න උවමනාකමක් තියෙනවා බාගදා ඒක කුසල ඡන්දයක් තමයි. නමුත් මනසට කොහොමද ඒක ගෝචර නොවෙන්න පුළුවන් වගේ. එහෙමයි. ඒකට මනසට ගෝචර නොවන එහෙම එහෙම අදහසක් වගේ එකක් ගත්තොත් මම හිතන ඔක ලේසියකින් පස්සේ ඉඳද ගන්න. එහෙම එහෙමයි. එහෙමයි තමයි. අවසරයි ස්වාමින් වහන්සේ. මට ප්‍රපංච කියන වචනේ සුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ප්‍රපංචය. ඕකට ඔය කටුකුරුන්ගේ ඥානන්ද හඳුරෝ කියන වචනයක් තිබුණා වචනයක් නේ අතර උන්වහන්සේ මම හිතන්නේ උන්වහන්සේ කරන නිවන නිවීමේ දේශනා කීපයක්ම භාවිතා කළා ඕක ගැන විස්තර කරන්න. උන්වහන්සේ පොතක් ලියලා ඈම සම්පූර්ණ පොතක් ලියලා තියෙනවා මොකක්ද සංකල්ප සංකල්ප හා යථාර්ථය ගැන උන්වහන්සේ PhD එකට PhD එකට ලිව්වේ පොත උන්වහන්සේගේ. එහෙමයි එහෙමයි. අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනව නේද? යම් වේදේ නිතං විතක්කේති නැත්නම් විතක්කේ මොනම කතාවක්. එතකොට ওই ප්‍රපංච කියන එක නිකන් උන්වහන්සේ අවසානෙට කියන්නේ කොහොල්ලා ගුලියක් කියලා තමයි අවසානට මොන කියන්නේ. ඒ කියන්නේ මේක හරියට අපිව ඒ ආකාරයට හිතන්න, ඒ ආකාරයට මෙනෙහි කරන්න, ඒකට යොමු කරන තණ්හාවේම තවත් පැත්තක තියෙන මොකක් හරි නිකන් තණ්හාවේම තියෙන තවත් මොකද ඒ වචනේ? පැත්තක් නේ. ස්වરૂපයක්. ඔව් අනේ වගේ තමයි පැත්තක්. තවත් ස්වરૂපයක් වගේ. ඉතින් ප්‍රපංච ප්‍රපංච කියන එක දැන් අර අර මදුපිණ්ඩික සූත්‍රයේ කියන හැටියට අපි ඒ ටික ඔක්කොම හිතේ පළපදියම් කරගෙන තියෙන්නේ අර වේදනාවල් දිහා, ඒ වේදනාවල් දිහා විතර්ක ඇති කරගන්න. විතර්ක හිඳ ප්‍රපංච ටික කරගන්න. ආන් එහෙම සුභාපේ. එතකොට ඔය සාමාන්‍ය ලෝකයේ ඔය ප්‍රපංච කියන එක ගත්තොත් එහෙම හිතන්න දැන් සින්දුවක් අහලා ඒ සින්දුව අබිරමණය කරා නම් ඒක වින්දනය කරලා ඒකේ වේදනාව ඒක සන්තෝෂයෙන් වින්දනය කරලා ඒක ඒක අබිරමණය කළාම අබිරමණය කළා නම් අන්න ඒක අපි ඊළඟට යොමු කරවන්න පුළුවන් නැවත වතාවක් ඒ සිද්ධිය අහන්න. එතකොට ප්‍රපංචකරණය කියන එක මම හිතන්නේ ටිකක් අමාරු වචනයක් ඔය ඕක මේ ස්වාමීන් වහන්සේ ඇලිලා හිටිනවා කියන එකෙන් එකක් අදහස් කරන්නේ තණ්හාව හරි මොකක්ද? එන්නේ එහෙමයි. එහෙමයි. තියෙන ඔව් තණ්හාවෙම තියෙන තවත් පැත්තක ස්වභාවයක් වගේ. ඒකට ඒකට අපිව අලවල තියන්න මෙයා ඔව් මෙයා මෙයාට පුළුවන් කමක් තියෙනවා. ඒක තුල තියෙන අර හැඟීම් බරතාවයට වගේ ඒක තුල තියෙන අපි අපි ඔය කියන සිද්ධෝ හෝ වේවා මොකක් හරි දෙයක් වින්දනය කරන අපිට මනාප ඒ කෙලෙස් ස්වභාවය තියෙනවා නම් ඒ මනාප කෙලෙස් ස්වභාවය තමයි මෙතනදී ප්‍රපංචය වෙන්නේ. ඒ මනාප කෙලෙස් ස්වභාවයේ හන්ද තමයි ඒක නැවත නැවතත් අපිට ඌමනා ඒක නැවත නැවතත් අපිට ඕන වෙන්නේ. ගන්ට උත්සාහ කරන්නේ. උදාහරණයක් ඇරෙයිද කියනවා නම් දැන් පහුගිය දවසක මහත් එක්ක ආවා. එයා කියනවා එයා යනවා කියලා ගමට. ගමට යනවලු මේ නගරය අයින් කරලා. එතකොට කිව්වා එතකොට ඔබතුමා දැන් ওই ගමට ආසා කරන්නේ ගමෙන් හිටියේ මීට අවුරුදු කීයකට කලින්ද කියලා ඇහුවා. එතකොට කිව්වා අවුරුදු 15කට කලින් හම්බුනේ කියලා. එතකොට මම කිව්වා එතකොට ඔය ආස කරන්නේ මීට කලින් මීට අවුරුදු 15කට කලින් ගමටයි. ඒකටයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට අද යනකොට ඔය කියන ගමනක් නෑ හැබැයි ඒක වෙනම කතාවක්. එතකොට අපිව මේ මේ මේ ඇලිලා තියෙන්නේ අර තියෙන මතකයක් එක්ක හෝ ඒ වින්දනය කරපු ඒ ඒ ස්වභාවයක් එක්ක. ඒ වින්දන ටික තමයි අපිව මේකට අලවලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි කෑමක් කෑවා නම් එහෙම අද වෙනකම්ම ඒ කෑම මතක් වෙනකොට ඒ කාලේ කාපු කෑම මතක් වෙනකොට කටට කෙලෙන්න පුළුවන්. ඒක කන්න ආස වෙන්න පුළුවන්. ඒක කන්න කන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේ බලාපොරොත්තු ඇති වෙන්නේ අපි ඒක ඒකේ අර රස විඳලා තියෙන විදිහත් එක්කයි. නමුත් යම්කිසි කෑමක් අපි කැමති වුණේ නැත්නම් ඒක ඒක මතක් කරනකොට ඒකට ඒකට ඇති වෙන ප්‍රපංච වෙනම එකක්. ඒක ඒක අයින් කරන්න ඕන විදිහ එකක්. ආන් ඒ විදිහට ඒක අපිට නැවත නැවත මතක් කරවන නැවත නැවත ඇති කරවන විදිහට అలවල තියෙන ආන් ඒ තියෙන ලක්ෂණයට තමයි එතකොට ඔය ප්‍රපංච කියන එක කියන්නේ කියලා කටුකුරුන්දේ හාමුදුරුවෝත් අර දේශනා ගොඩාක් කියලා උසාලට කියන්න උත්සාහ කරනවා. ඉතින් මමත් ඇත්තටම ඒ වගේ අදහසක් තමයි දරන්නේ. මේක තමයි මේක තමයි ලොකුම ගැටේ අතරම කියනවා. හැබැයි වාසනාවකට අපි සිහිය පුරුදු කරනකොට අපේ ඇත්තටම ඇලීම තියෙනවද නැද්ද කියන එක අහුවෙන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් ඇලීම තියෙන්නේ මොකටද? ඇලීම නැත්තේ මොකටද කියලා අහු වෙන පටන් ගන්නවා. ඒක තවත් පැත්තකින් කිව්වොත් ප්‍රපංචකරණය කරන්න ඒ කියන ගොන්නට ඒ කියන ලාච්චුවට ඒ කියන ගොඩට වැටෙන්නේ මොනවද? ඒ කියන ගොන්නට වටවා වටවා ගන්නේ නැත්තේ මොනවද කියන එක අපිට අහු වෙන්න පටන් ගන්නවා. ඔන්න එහෙම එකක් තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තේරුණා මට පැහැදිලි වුණායි. සමසේ අර ප්‍රපංච සංකා සමුදා චරන්ති කියලා කියනනේ. හ්ම්. මදුපිණ්ඩික නේද? එහෙමයි සරත් එහෙමයි මදුපිණ්ඩික සූත්‍රය. තව ප්‍රශ්න හා යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක අර ඩික්ෂනරියේ තියෙන මෙන්න මේ ටික මේක ඇවිල්ලා උපසර්ග කියලා කියන පෝෂලින් වචනයක් මොනවද කමට. ඔබ්ස්ටිකල් කියලා කියනවා. ඉම්පෙඩිමන්ට් because delay illusion hindrance to spiritual progress uh, කල්ගත කිරීම ප්‍රමාදේ ප්‍රමාදයට හේතු වූ ක්ලේශය තෘෂ්ණාදී ඒක තියෙන ප්‍රපංචය කියලාම තමයි uh, ඉතින් uh, තෘෂ්ණාවෙන් අල්ලගත්ත කාරණාව වගේ කියලා තමයි මේකේ පෙන්වන්නේ මේක ඇත්තටම විස්තර කරන එක ඩික්ෂනරියේ තියෙනවා මම හිතන්නේ පිටු බර ගාණක් මං ගාව නම් මේ ඇප් එක තියෙන්නේ ඔව් අන්න එහෙම එකක් තියෙනවා කොහොම නමුත් අර අපි අර කතා කළා වගේ මම හිතනවා අපි මේකට ගැට ගහලා තියෙන ලක්ෂණේ හැටියට ප්‍රපංචය කියන එක නම් ගන්න පුළුවන් කියලා. ඕක හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචනයක් මම දන්නේ හැටියට වෙන කොහෙවත් නැහැ ඔය වචන. අතුම් කියනවා මේ ගොඩක්වත් බුදුහාමුදුරුවෝ මේ මේ මේ ඔයාලට වචන තමයි නේද? ඒකට තේරුමක්වත් නැහැ සනන්ත එක හරිය අමාරුයි. ස්වාමීන් වහන්සේ 2016 ඉඳලත් මම ඔය වචනේ තේරුම හොයනවා මට ඇත්තටම පැහැදිලි කිරීමක් ඔය කාගෙන්වත් ලැබුණ නැහැ. මමත් අහනවා ප්‍රපංච සිතුවිලි එහෙම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ වචනේ. මට ඇත්තටම කවුරුත් ඒක විස්තර කරන්න දන්නේ නැහැ. මම ස්වාමීන් වහන්සේ නමක් දින්නම් ඇහුවේ නැහැ. ඒමත් භාවනාව එහෙම ගොඩක් දන්න අයගෙන් මම අහපුවාට ඒගොල්ලන්ටත් ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. ඕක කියනවා මේ කටුකුන්දේ හඳුන්ගේ මේ concept and reality නේද? ඒකේ තියෙන සංකල්ප සංකල්පේ යථාර්ථයට කියලා තමයි. එහෙමයි. මම හිතන්නේ ඔව් මට මතක හැටියට නිවෙන්නේ නීවි පොත්තංක 5 6ද කොහෙද? ඒ පොද්දකේ හ්ම් ඒ පොද්දකේ එක පොතක්ම වගේ සාංශි ගන්න ඔය ප්‍රපංච කියන එක විස්තර කරන්න. කොහොම හරි අවසානට අරන් එනවා කොහොල්ලෑව කියන. ස්වාමීනාංශ හරි කොහොම අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙනෙක් අර කොහොල්ලෑ ගුලියක ඇලිලා ඇලෙන පැත්තට ඇලිලා ඉන්නවා කියලානේ. ඒවා යම. ඒක සාමාන්‍ය වහරේ කියන්නේ ඒ වාගේ වෙන්නේ නැති මේ. එහෙමයි. මේක ස්වාමීන් වහන්සේ. එහෙම යම. ඒ කියන්නේ මේක කොල්ලගුලිය කියන්නේ උපසගම මේක පෙරලෙන පැත්ත මොකද්ද? ඒ පෙරලෙන ඒ පැත්ත ඇලෙනවා. අන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න එහෙමයි. එතකොට මේක නිකන් අර ඇලෙන එක. ඇලෙන්න එක වැඩේ තියෙන්නේ මේකයි. ඕක ප්‍රපංච වෙන්නේ ඒ ප්‍රපංච කරගන්න නැත්නම් ඇලෙන්න පුළුවන් ලක්ෂණ ටික අපි ගාව තියෙනවනම් තමයි. පෙරළුණාට ප්‍රශ්නයක් නෑ මේකේ. නෑ. පෙරලන්න ප්‍රශ්නයක් නෑ. ඕක ඕක නිකන් කොහොමද නියුට්‍රල් වෙලා න ะ. නිකම්ම නේ යකඩ බෝලයක් වෙලා පෙරලුනාට කිසි ගාණක් නෑ. මේක හැබැයි අර කොහොල්ල ගුලියක් වෙලා පෙරලෙනකොට තමයි ඇලෙන්න ගන්නේ. ඒකයි අර මනාප ශබ්දය අහනකොට ඕකට ඇලෙන්නේ. අමනාප ශබ්දය අහනකොට ඕකට ගැටෙන්නේ. එතකොට ඇලෙන පැත්තට නම් ඇලෙන පැත්තට ඇලෙනවා ගැටෙන පැත්තට නම් ගැටෙන පැත්තට ඇලෙනවා. අන්න එහෙම එකක්. එතකොට ඒකයි යන්නේ අපිට මේ මේ ගමන තුලදී දැන් ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඇත්තම කියනවා නම් සතිපට්ඨානයේ තුල ඒක සාමාන්‍ය ජීවිතේ වගේ. සාමාන්‍ය ජීවිතේ මොකද්ද කරන්න කියන එක වගේ තමයි ධම්මානුපස්සන. මොකද ඇහෙන් රූප දකින්න, කනෙන් ශබ්ද අහන, ඒ අනම්මනන් ටික ඔය ඕවා ඕවත් එක්ක කරන කතන්දර ටිකට මේක ඇස්ටි කියලා දෙන්නේ. එතකොට අපි ගාව තියෙන්නේ ඇහැට දකින රූපය තුල ඇලෙන එකක් නම් ඕ ගැටෙන එකක් නම් තියෙන්නේ. එතකොට අපි ගාව ඒක තාමත් ප්‍රපංච ලක්ෂණයක්මයි තියෙන්නේ. එහෙමනම් අපි ඉගෙන ගන්න යම් වෙලාවක ඇහැට දකින රූපයට නොඇලී ගැටෙන ඒ කියන්නේ ඇලෙන්න ඇලෙන එකට නොඇලී ගැටෙන එකට නොගැටි ඉන්න එහෙනම් ඇහැ ඔස්සේ හදාගත්ත දුකෙන් නිදහස් වෙලා තියෙනවා. හැබැයි එයා දක්ෂ වුණොත් ඒ කියන ක්‍රියාමාර්ගය භාවිතා කරන්න කන කියන ඉන්ද්‍රියටත් අන්න එයා එතකොට ඒ කන තුලින් ඇති වෙන ඒ දුකිනුත් එහෙනම් නිදහස් වෙන පටන් ගන්නවා. ඕකම තමයි බුදු පියාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ. එතරම් කියනවා කියලා දෙනවටත් වඩා උන්වහන්සේගේ අර අර අරහං කියන ගුණය තියෙන්න ඕනේ. උන්වහන්සේ දුකෙන් නිදහස් වුණේ ඇහැට රූපයක් දැකලා ඒ රූපයට නොඇලිච්ච හින්දා, නොගැටුණ හින්දා, මුලා නොවුන හින්දා ඔන්නෝම් කියලා අපි සත්‍යනා කරන බුද්ධ වන්දනාවේදී එහෙම. එතකොට මේ වගේ ලක්ෂණ ටිකක් තමයි යන්නේ අපිට මේ හදා ගන්න තියෙන්නේ. එතකොට ප්‍රපංච කියන එකෙන් කියන්නේ ඒකට ඇලෙන ගතිය, ගැටෙන එකට ගැටෙන ගතිය. ආයි මුලා වෙන එකට මුලා වෙන ගතිය. ආන් එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් අපි අපේ පැත්ත ගැන හිතලා බලමුකෝ අවංකවම ඇත්තටම ඇත්ත කතා කරන අවංකත්වය හැටියට අපේ ජීවිතය තුළ ගොඩක් වෙලාවට ඕක තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නේ. ඒක සිහිය දිනින්ද ඕවා සිහිය දිනින්ද දැන් යන්තම් ඩිංගිත්තක් අල්ල ගන්න පුළුවන්. ඩිංගිත්තක් පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. මේකට ඇලුනා, මේකට ගැටුණා. හරි. දැන් දන්නවා. ඇලෙන්නේ මේකෙහිඳයි, ගැටෙන්නේ මේකෙහිඳයි. ඊට කලින් ඕක අපිට හොරා සිද්ධ වුණා. අපි දන්නේ නැතුව. ඉතින් අපි මොකද කරේ බාගදා අර මෙනෙහි කිරීමක් වගේ දෙයක් වෙන පිටින් කරන්න උත්සාහ කරා වෙන්න පුළුවන්. නරක නෑ හොඳයි. ඒ වුණාට අර යථාර්ථය තුල තියෙන කාරණාව අපිට ගොඩක් වෙලාවකදී මිස් වෙනවා. අපි අපි ඇත්තටම ඇලෙනකොට අපිට ඒක අහුවෙන්නේ නැහැ. ගැටෙනකොට ඒක අහුවෙන්නේ නැති තරමක් වෙනවා. කොහොම නමුත් මම හැමදාම කියනවා වගේ පුළු ගන්නවා සතිය සතිපට්ඨාන. එහියෙන් ඉන්නවා නම් මේ මොහොත තුල අන්න අහුවෙනවා. ඇලුනා නම් ඇලුනා තමයි, ගැටුණා නම් ගැටුණා තමයි. ඒකයි භාවනාවට නැත්නම් සිහියට කියන්නේ තමන්ගේම විවේචකයා, නිරීක්ෂකයා, පරීක්ෂකයා. සිහිය අපිවම තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. අපිවම තමයි නිරීක්ෂණයට ලක් කරන්නේ. අපිවම තමයි විවේචනයට ලක් කරන්නේ. තමන්ම. ඒකට මේකෙදි තියෙන්නේ ඔය කියන ප්‍රපංච තියෙනකොට තමයි ඉතින් අපි කොහොමත් කොහොමද එහෙම නැත්නම් අර ඇලීම් ලක්ෂණ තියෙනකොට ඒව තමයි අපි විවේචනයට ලක් කරන්නේ. ඒකයි කියන්නේ දැන් අපිට මං හිතන්නේ මේ මේ උදාහරණයට ගොඩක් හොඳ ප්‍රතුල අර්ථයක් ඒවි. අර ඉස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවට වඩා ධර්ම මාර්ගයේ දියුණු කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා එහෙම කතාවක් කියනවනේ අහලා තියෙනවා. මං හිතන්නේ ආන් මේ ඒ කාරණේක ආයෙමද අන්න එහෙම කතාවක් කියනවා. ඒකේ ඒකේ තේරුම දැන් අපිට පොඩක් අහු වෙන්න පුළුවන්. මොකද ඒ තරමට අපිට මේ සංසාර ගමනේ නිදහස් වෙන්න නම් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපි ඇරෙන ගැටෙන දේවල් අනන්තයි අප්‍රමාණ. මේ අනාගත ලෝකේ නැත්නම් මේ වර්තමාන මේ මොඩර්න් කල් මොඩර්න් කල්චර් එක මේ මේ අලුත් ලෝකේ නවීන පන්නේ ලෝකේ හදන්නෙත් අපි අල්ලන ඒවම තමයි. ඕන පැත්තකින් හදන්නෙත් ඒවම තමයි. එතකොට ඒගොල්ලෝ මේක අපිව අරගෙන යන්නේ රාග දෝෂ මෝහරහා තමයි ඔය කියන ප්‍රපංච ලක්ෂණ ටිකත් එක්ක තමයි මේක එළිය ගහන්නේ. ඒක ඕක හරියටම අධ්‍යයනය කරපු හොඳම කෙනෙක් තමයි චීන කියන්නේ. මොකද මිනිහා දන්නවා මිනිස්යාගේ හිත කියන එක ටික කාලයකට තමයි ඒකට කැමති. වැඩි කාලයක් නෙවෙයි කියලා. ජපන මොනවා හරි මැෂින් එකක් හැදුවේ ජීවිත කාලයක්. නමුත් දැන් මිනිස්සු කැමති වෙන්නේ මොකද ටික කාලයක් පාවිච්චි කරලා අලුත් එක්කට යන්න. අන්න එහෙම එකක්. ඉතින් අර කෙලස් වැඩි කරවන්නම දේවල් කරා. ඒ ගිහින් දැන් මොකද කරන්නේ? ෆෝන් එකක් හදන්නේ මාස 6කට. කවුරුත් එක. ඊට පස්සේ වෙනවා ඊට වඩා හොඳ එකක්. ඒ මොනවා විදිහ අපි පණිනෝකට. ඒ <laughs> පණින්නේ මොකද? ඉතේ තියෙන කැමැත්ත ඒකටනේ. ඉතින් කොහොම හරි වියදම් කරලා පණිනවා ඒක. ඉතින් කෙලෙස්ම තමයි යම්. කොහොම හරි වාසනාවකට සිහිය අල්ලගත්තොත් එහෙම අනේ ලොකු දෙයක්. මේ දේශනාව බලන්නකෝ බලන්න සතිපට්ඨාන සූත්‍රය තියෙන කාරණේ පහේද කොයිද? කියනවා කවුරු හරි කෙනෙක්ට සාදර කරුණාවක් තියෙනවා නම් කෙලෙගුණ සලකන්න ඕනකමක් තියෙනවා නම් ඒගොල්ලන් සතර සතිපට්ඨානේ පිටවන්නේ කියලා. ඒක තමයි ඒකට ඒකේ තියෙන නිදහස. ගොඩක් ලොකු දෙයක්. මම හිතනවා මේකෙන් අපිට ඔගේ පොට පාද ගන්න පුළුවන් වෙයි කියලා. එසේම වේවා නේ අම්මා. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පින් මට හොඳට තේරුණා ඒ වචනේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම ගාව කලින් ස්වාමීන් වහන්සේ නමක් කියලා දුන්නු නෝට් එකක් තියෙනවා ඒකේ මේ ප්‍රපංච ගැන කියනවා මම මේක බැලුවේ. ඒකේ කියලා තියෙන්නේ හිතෙන්ම අදාගත් ඇස කන නාසය දිව කය මනස මම කරගෙන රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප දැක අසා විඳ ඒවා මනසින් අරමුණු කර සිත තුළම ස්පර්ශ කර ගනී. ස්පර්ශයේ ඵලයක් ලෙස ඇතිවන වේදනාවට මුලා වී වේදනාව මම කරගෙන දුක් සැප උපේක්ෂා වේදනාවන් විඳි. විඳින දේම හඳුනාගෙන හඳුනාගත් සංඥාවට අනුව සංස්කාර කිරීම නිසා ආශ්‍රවයෙන් ගලපා දැනගෙන ඒවා ප්‍රපංච බවට පත් කරයි. යමක් ප්‍රපංච බවට පත් වූහොත් මත්ෙහි ඇතිවන්නා වූ සංඥාවට ගැලපෙන ප්‍රපංචය ආශ්‍රවයක් ලෙස ගලාවි විඥාණයෙන්ද ගනි. දැන් උදාහරණයකට තියලා තියෙනවා ස්වාමීන් වහන්සේ බල්ලෙක් බල්ලෙක් අපිව කෑවොත් එලේ අර ධාතුවට ධාතුව ගැටුණු වෙලාවේ කියන්නේ කයයි පොට්ටබ්බයයි ගැටුණු වෙලාවේ විඥාණයෙන් දැනගත්තා. එතකොට ස්පර්ශය නිසා ඒ සංඥාවට සංස්කාර කරලා දැන් දැනගත්තා මේ කලා තියෙන අල්ලපු ගෙදර බල්ලා කියලා. ඊට පස්සේ ඒක ප්‍රපංච වුණා. ඊට පස්සේ ප්‍රපංචයට සංස්කාර කරාම දැන් අර තමන්ට තිබුණු ආශ්‍රයෙන් ගලාගෙන ඇවිල්ලා අල්ලපු ගෙදර බල්ලා කියලා දැන් තරහ ආවා. ඊට පස්සේ ආයෙක පරණ තරහ මේ මතක් වෙලා යලි ප්‍රපංච වුණා. අර සාමාන්‍යයෙන් තරහක් ඇති වුනහම වෛරය උපදින්නේ අන්න ඒ ප්‍රපංච වීම නිසා වීමයි නිසයි කියලා තමයි උදාහරණයට දීලා තරහ ස්වභාවයක් විරිසිඳ නොදැක ප්‍රපංච වූවොත් ඒ කියන්නේ විඥාන වූවොත් නැවත ඕනෑම වෙලාවක යලිය ආශ්‍රවයක් ඒ කියන්නේ වෛරය ලෙස ගලා එන්න පුළුවන් එපමණක් නොව දැන් හෝය පිරිසිඳ නොදකින තව දුරටත් වෛරය වැඩි දියුණු වී යලි ප්‍රපංච වීම නිසා බද්ධ වෛරයකටද හේතු වන්න පුළුවන් කියලා තියෙනවා. ඔබ ඇදිරියට එහෙමයි. කොමනමුත ඕකෙන් එතකොට තමයි කියවෙන්නේ අර ඔල කිව්වා වගේ අර මේකට අර ඇලිලා තියෙන ඒ ඒ ලක්ෂණ ටික නේ. එහෙමයි සමහරවිට. එළන්නේ අපරේ අහුලා දෙන හැටි. එහෙමයි. කනත් මේ අර දැන් මේ මතක් වුණේ නංගියෝටි කියනකොට මට මේ අර අනුරුද්ධ සූත්‍රයේ අර පුරුෂ විතර්කාවයක් කරන්න මහන්සල මේක අවසානකනේ. අවසානකේ බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ ප්‍රපංචය අරුණායට මිසක් ප්‍රපංච සංඥාවේ අරුණායට නොවේ මේ කියලා. හ්ම්. මහා පුරුෂ විතර්කාට යන කියද්දි. එහෙමයි. අර මදුපෙට්ටික සූත්‍රයේ තියෙන නිසා යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචේති යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු හරි ලස්සන ඇත්තම බලන්න එතකොට අපි අපිට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ඇහැ කියන එක අවස්සේ ගිහිල්ලා අපි ওই විදිහට මහා ප්‍රශ්න ගොඩක පැටලෙනවා කියලා. හැබැයි මේ පැටලෙන විදිහ ඉගෙන ගන්න කියලා කියනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ, මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා. ඒ මොහොතේ ඒක වෙනකොට. ඒ මොහොතේදී ඒක වෙනකොට අපිට ඉගෙන ගන්න කියලා කියනවා. ආ මෙන්න මේ විදිහටයි මේක උනේ. එතකොට කමඨහන් වර්තාව වගේ ඉතින් නැත්නම් අර ආපස්සට බලන එකේ තියෙන chance එක වෙන්නේ එහෙම එකක් වෙච්ච එකක් අපිට පුළුවන්කම තියෙනවා නම් ආපස්සට තියවන්න අතීතේ කියනවා වගේ හරියට එහෙම එකක් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඊළඟ මොහොත තුලදී ඕක වෙන්න කලින් අනාගතය කියවන්න අපිට පුළුවන්කමක් හම්බ මේක හරිම සරලයි ඒත් බලන්නකොට මොකද එහෙමයි මයි බොතේ කිව්ව ටිකම තියෙනවා මේ ඒ කිව්ව කතාවම තියෙන සරසත් පිටානගේ වර්තමානයේ අර ඇසින් දැක්කු රූපේ පුරුෂ අභිභවනය කරක් කියලා ඒකම තියෙනවා එහෙමයි ඉතින් <laughs> ඕක ඕක අල්ලගන්න පුළුවන් වුණා නම් එහෙමනම් තියෙන්නේ මොන විදිහකට හරි ඒ ඒ ක්‍රමයේ ඉගෙන ගන්න ඒ ක්‍රමය ඒ ක්‍රමය හොඳට පුරුදු කරන්න ඕන. තමන් වැටෙන්නේ මොකෙන්ද කියලා ඉගෙන ගන්න. එහෙම ඉගෙනගෙන ඒ නොවැටි ඉන්න විදිහට හිත පුරුදු කරගෙන ඒක අනිත් ඉන්ද්‍රියන් ටිකටත් භාවිතා කරන්න ඕන. වැඩි දෙයක් කරන්නේ නැහැ අසකරණාංශයේ දිවකය මනෝච්චරය තියෙනවා. ඒ ටිකට මේක දාගත්තා නම් ප්‍රශ්න ඉවරයි. හැබැයි ඕකෙන් වැඩ සිද්ධ වෙන විදිහ ඉතින් අනන්ත ප්‍රමාණ තියෙන්න පුළුවන්. ඒකයි මේක කියන්නේ ඉතින් අර අර අසුරු සනක්වත් මොකද්ද කියන්නේ ආපහු භවයක් නම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් කියන්නේ මේක පුළුවන් තරම් මේකෙන් නිදහස් වෙන විදිහට මේ මේ කටයුතු කරන්න කියන එක. ඒකට අපිට ඇත්තටම සතිපට්ඨානයට දාල විදිහට අපිට ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ මේ මොහොත තුල වර්තමාන මොහොත තුල ඒ තියෙන කාරණාවත් එක්ක සතිමත් වීමම හැරෙන්න. ඕකට අපේ අපේ තියෙන අවුල තමයි ඕක දාගන්න බලමාර සිතුවිලි කල්පනා කරන ඒවා නම්මන ටික. දැම්මට ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒක සම්පජඤ්ඤයට ගන්න. අන්න ඒකයි රහස. දැම්මට ප්‍රශ්නයක් නෑ කල්පනා කරාට ප්‍රශ්නයක් නෑ ඒක සම්පජඤ්ඤය තුර නම් වෙන්නේ. ඒකේම නොවේ නම් වෙන්නේ අන්න එතනයි අවුල තියෙන්නේ. මොකද ඒක අසම්පජඤ්ඤයෙන් වෙනවා නම් ඒක අයෝනිසු මනසකාරය. කොහොම නම්. එහෙම වුණොත් තමයි මායාට පුළුවන්කමක් හම්බ වෙන්නේ මායෝ මාරෝ මොකද සං ආරම්භණම් ඔන්නම් තියෙනනේ මාරයා ආරම්භණේ ගන්නවා එයා එයා එයා ඒකට කොහොමද කියන්නේ එයා කොනක් හොයා ගන්නවා අන්න ඒ වගේ වචන නෑ මාරගෑම කියලා කියන්නේ මම හිතනවා ඒකට අපි මේ ඉන්න වටපිටාව තුල තියෙන මේ හැම එකක්ම උමනා වෙනවා. මට මතකයි ඒ කාලේ දැන් අපි ස්තුති කරනකොට ස්තුති කරන්නේ ගොඩක් වෙලාවට අපිට උදව් කරපු අයටනේ. නමුත් එක්තරා වෙලාවකදී මම අපස්සනියක් කල්පනා කරලා බලනකොට මම අද මේ ඉන්න තැනේ මේ විදිහට ඉන්නේ මට උදව් කරපු අයත් එක්කම ඇත්තම කියනවා නම් මට නරකක් කරපු අය ඉන්න පුළුවන් කාට නමුත් ඒ ඇත්තන්ටත් පින් සිද්ධ වෙන්න තමයි. මොකද ඒගොල්ලෝ මගේ වැරැද්ද ගැන කිව්වා වුණාට ඒක ඒ කියන වෙලාවේදී මට දරා හෝ ඒක අනුමත කරන්න තරම් ඉවසීමක් සතියක් මෛත්‍රියක් මංගව තිබ්බේ නැති වුණාට ඒගොල්ලෝ මට බනින සොරෙන් හරි මට වැරදි කරන විදිහකට හරි කියලා තියෙන්නේ. ඇත්තටම මට හැදෙන මොකක් හරි කාරණාවක් කියන එක ගොඩක් වෙලාවෙදි දැකලා තියෙනවා. එහෙම නොකියපු අවස්ථාවක් තියෙනවා රබූතෙන් චෝදනා කරපු ඒවා. ඉතින් ඒ අතින් බලනකොට අර ඒ ඒ හැම හැම හැම දෙයකටම ස්තුති කරන්න පුළුවන් අවස්ථාවක් වගේ එකක් තියෙනවා දැන්. එහෙම එකක් හිතෙනවා. මම හිතන්නේ ඔයයන්ටත් ඒක සාධාරණ වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි අර ගොඩක් වෙලාවට කරන්න හිතන්නේ අර ස්තුති කරන ඇත්තන්ට ස්තුති කරපු ඇත්තන්ට අපිව චියර් කරපු අයට අපිව නිකන් මේ කමනයන්ට තල්ලු කරපු අයට ස්තුති කරන එකනේ. නමුත් මම හිතනවා සමස්තයක් හැටියට බලනකොට ඊට වඩා අපිට ගොඩක් තව තව පැත්තකින් වැඩිපුර උදව් කරලා තියෙන්න පුළුවන් අපේ පල්ලෙහාට අඩුපාය. මොකද ඒ අතෝ එහෙම කරුමහන්ද වෙන්න පුළුවන්. ගොඩක් වෙලාට මේ ගමනේ යන්න තව ටිකක් දිරිමත් මේවා. මට මතක හැටියට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී මාරයා දැන් කීප දෙනෙක්ම කියනවා දැන් ඉතින් කාලේ ඉවරයි යම් කියලා. අවසානයේදී කියනවානේ ඕකනම් ඉවරයි ඉතින් දැන් ඉතින් හරි කාලේ ඉවරයි දැන් නම් ඉතින් මැරෙන්න තමයි කිට්ටු වෙලා ඉන්නේ කියලා. ඒ ඒ ඒ තරමටම අනිත් පැත්තට හදනකොටම තමයි උන්වහන්සේ තේරුම් ගන්න බැලුවේ මේක මෙහෙම ගමනක් කියලා. ඉතින් අනේ එහෙම එකක් තියෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකත් මේ ඔව් කියන්නේ අර දේවදත්ත දේවදත්ත කියන්නේ ඒ දේවල්මයි උන්වහන්සේට මාර්ගතා පුරව පුරව ගන්න එහෙමයි. එහෙමයි එහෙමයි. ඇත්තටම එහෙම එකක් තියෙන්න පුළුවන්. ඔව්. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඒ යටින් බලනකොට දැන් අපි අර හිතුවා කියන්නේ දැන් ප්‍රපංචත් එක තමයි මේ අදහස මට ආවේ දැන්. අර අම්මතර කිව්වට අර කතාවක් කියන්නේ කරලා. එතකොට අපි අපි හිතාගෙන ඉන්නවා නම් අර අපිට වැරදි කරපු අය බැහැර කරලා අර මේ මේව කරන්නේ නමුත් එක්තරා විදිහකට ඒගොල්ලෝ අපිට යමක් උගන්වලා තියෙනවා. හැබැයි අර හොඳ වචන වලින් නරක වචන. ආන් එහෙම එකක් තියෙන්න පුළුවන්. ඒ යටින් බලනකොට බැහැර කරන්න අවස්ථාවක් නොතිබුණා වගේ වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒක එක එක අදහසක් විතරයි. එහෙම වුණාම එක පැත්තකින් අර ටිකක් හරි ලේසි වුණා මට මගේ පැත්තෙන්. නැත්තම් ගොඩක් සිතුවිලි නතර කරගන්න එක ගොඩක් මෛත්‍රිය වඩන්න අර මේ එක එක දේවල් කරපු එක සමහරක් වෙලාවලට ක්‍රියාත්මක නොවිච්ච බවක් වගේ මට තේරුණා. හැබැයි ඔය ඔය තාලෙට හිතන්න වුණාම අර ප්‍රපංච කරන වගේ ඒ ලක්ෂණ ටික ඇත්තටම නිෂ්පභාව වෙලා ගියා. මේගොල්ලෝ එතකොට මේ විදිහට කරලා තියෙන උදව්වක් හැබැයි ඒගොල්ලන්ගේ ස්වභාවය කතා බහ කරලා තියෙන වචන ඒ කරලා තියෙන වැඩ කටයුතු වල ස්වභාවය ටිකක් ඒක ටිකක් අර සන්තෝෂදායී නොවන බවක් විතරක් තමයි එළියට ආවේ. අන්න එහෙම ලක්ෂණයක් මම තිබුණා. ඉතින් මේ මම කැමති නිකම් මගේ අත්දැකීමක් හරි මම මේ සතිය ගැන අදහසක් යෝජනා කරන්න දැන් මමත් අර මම කිව්වේ මම දන්න අපේ යාළුවෙකුගේ පුතෙක් ඉන්නවා එයා අවුරුදු 17 දී අන්ධ වෙලා දැන් අවුරුදු 35ක් විතර වයසයි. ඉතින් එයා මට ආයේ ඊයේ මුණ ගැහුණා ඊයේ රෑ. අපි ඉතින් පැය මං හිතන්නේ පැය 3ක් 4ක් විතර මම එයාගේ ජීවිතේ මේ කොහොමද අත්දැකීම් කියන එක කතා කරා. ඉතින් ඒ පුතාත් භාවනා කරනවා එයා ඔය අජාන් කල්යාණෝ කියලා අජාන් ඡාගේ මොනාස්ට්‍රියක් තියෙනවා මෙහි ඒකට ගිහිල්ලා එයා භාවනා කරනවා. ඉතින් මේ මම ඇහුවා දැන් ඔයාගේ සතිය මයින්ඩ්ෆුල්නස් කියන එක කොයි ආකාරයෙන්ද ඔයා පවත් ගන්න කියලා කිව්වා. ඉතින් ඒ පුතා හරියටම කිව්වා මම ගෙදර ඉද්දි සාමාන්‍යයෙන් මේ ගෙදර පුරුදු නිසා වැඩියම මම මට කෙනෙන්නේ නැතුව යන්න පුළුවන් කොතනද කුස්සිය කාමරේ මොකද්ද හැබැයි මං ගේට්ටුවෙන් එළියට ගියාම 100%ක්ම මම සතියෙන් ඉන්නේ කිව්වා. ඒ කිව්වා ඉතින් මට කියනවා අංකල් ඔයත් ඇස් දෙක පියාගෙන එහාට මෙහාට අඩියක් දෙකක් යන්න. ඔයාට 100ට 100ක් සතිය නැත්තම් ඔයාට තත්පරයක්වත් ජීවත් වෙන්න බෑ. ඔයා හරියටම අවදියෙන්ම ඉන්න ඕනේ කිව්වා. මං හිතන්නේ ඒ කතාව 100%ක්ම ඇත්ත කියලා ස්වාමින් වහන්සේ. දැන් එයා කිව්වා මට ඇහෙන ශබ්ද වලින් සහ ශබ්දයෙන් සහ දැනීමෙන් තමයි මම මේ ඔක්කොම මම මේ සංඥා ගන්නෙ. ඉතින් මම පොඩ්ඩක් හරි හිතට ඒ වෙලාවේදී මට ආනම්මනම් සිතුවිලි වලට අතීතයට අනාගතයට ගියොත් මාව මොකක් වෙයිද දන්නේ නැහැ. මම හැම වෙලේම ජීවත් වෙන්නේ සතියෙන් කිව්වා. වර්තමාන මොහොතේනේ. ඔව්. ඉතින් මට ඒක ගැන හරිම නිකන් පුදුමයකට වගේපත් වුණා. එයාතුව මම රෑ උදේ පාන්දර අවදි වුණ වෙලාවේ ඉඳලම ඉතින් මම මට රෑයක් දවාලක් නැහැ කරුවලමයි තියෙන්නේ. එතකොට මම මගේ හිත අවදි වුණ වෙලේ ඉඳන්ම මම ඉන්නේ එහෙම අවදියෙන් කිව්වා ඉතින් එහෙම නැත්තම් මට දී මගේ ජීවිතේ ගත කරන්න බෑ කියලා. ඉතින් භාවනාවත් එයා ආනාපාන සති භාවනාව මෛත්‍රී වගේම කරනවා. ඉතින් මම කිව්වා දැන් අපි භාවනා කරාට අපිට තියෙන බාධකයේ තමයි හැම වෙලෙම සිතුවිලි එන එක අර එහෙමෙහි ශබ්දවලට ඒවට මේවට යන එක කියලා. එයා මට ඉතින් උපක්‍රම විදිහට එයා කිව්වා මේ අන්කල් මේ S2 පියාගෙන ටිකක් ඉන්න බලන්න. එතකොට ඔයාගේ ඔයාටම තේරෙයි අපි අවධානයෙන් ඉන්න ඕනේ බව කියලා. අනිත් එක දැන් අර සක්මන් කරනකොට මට මතකයි අපිට එක ස්වාමීන් වහන්සේ කිව්වා පසුපසට ඇවිදින්න කියලා. පිටිපස්සෙන් පිටිපස්සට නිකන් උපක්‍රමයක් විදිහට එතකොටත් අපේ අවධානය 100%ක්ම මේ එතන තියෙන්න ඕනේ කියන්නේ කොහේ හරි වදින්න හැප්පෙන්න නෙවෙයි. ඉතින් දැන් ඔබ වහන්සේගෙනුත් ඉතින් අපි මේ කාටත් ප්‍රයෝජනවත් වෙයි. දැන් ඇත්තටම එහෙම මේ සතිය දියුණු කිරීමම තමයි මේකේ ගොඩ යාම කියන එකයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒ සතිය දියුණු කිරීම සඳහා යොදන උපක්‍රම සහ එක එක දේවල් ගැන අපිට යම්කිසි තව අවවාදයක් මොනවා හරි දෙයක් කරොත් මම හිතන්නේ ඒක අපි කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ඔස්සේ කෙටි අනුශාසනාවක් කළා මම හිතන්නේ අද දවසේ අපි වැඩසටහන නවත්තමු කියලා මම යෝජනා කරනවා. ඇත්ත එක කිනාට අර දැන් ওই කියන මහත්යට සාපේක්ෂ විදිහේ එයාට පුරුදු කරලා තියෙන විදිහේ අත්දැකීම් ගොන්නක් එයා හදාගෙන තියෙන ඔය කියන හැටියට එයාගේ සිහිය අවධානය තියාගන්න. එයා දන්නා විශේෂයෙන්ම එයාගේ ජීවනාදී ජීවනය රැකලා දෙන ලක්ෂණය තමයි සිහිය කියලා. එතකොට එයා ඒක ගැන විශ්වාසය තියෙනවා. එයාට සද්ධාව තියෙනවා ඒක ගැන. එහෙමනම් එතුමා 100ට ප්‍රධාන තැන දෙන්න කොහොමද පටන් අරගෙන? ඒ 100ට අධිපතිකම දෙන්න ප්‍රධාන තැනට එහා ගිහින. ඒකට එතකොට එයාම එතුමාම හදාගත්ත මොන මොනවා හරි ක්‍රමෝපායන් ටික භාවිතා කරන්න පුළුවන්. මොකද ඒවා එයාට සුසරයෙන්, එයාට සූටබල්, එයාට භාවිතා කරන්න ලේසි හන්ද. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නේ හැටියට දැන් මගේ ජීවිතය තුළ මම ගොඩක් වෙලාවට කරන එකක් තමයි දැන් ඔය ඇතන්ට කියන ඔක්කොම ටික මම භාවිතා කරපු ඒවා. හැබැයි කියනවා මගේම දැනටත් භාවිතා කරන ඒවා. ඒ කාලේ අතු ගන්නකොට බණක් අහා අතු කෑවා. මේ කාලේ වැඩක් කරනකොට විශේෂයෙන්ම ওই තායිලන්ත හැමතුරුන්ගේ බණ ඕ ඔය ධම්මජීව සංසකේ බණ එහෙම අහා අහා ටිකක් හයියෙන් දාලා අර ස්පීකර් එකකුත් දෙනලා ඒකට දාලා අහන ගමක් කළා. නමුත් දැන් ඒ ඔක්කොම අයින් කරලා දාලා ඒ ඒ කරන වේලාව තුලදී අරකට හිත නොයවා මම කරන එක තුලින් එන සද්දේ නැත්තම් ඒක ඒක ඒක ස්පර්ශ කරනකොට ඒක දැනෙන විදිහ ඊළඟට ඒක මගේ ශරීරයට දැනෙන විදිහ අන් ඒව දැනගෙන දැන් කරන්ට පටන් අරගෙන තියෙනවා ඒක මගේ පැත්තෙන් ලොකු රැකවරණයක් වගේ එහෙම දෙයක් නම් තියෙන විදියක් මටත් තේරෙනවා ඒ වගේ මේක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා මොකද දැන් අවුරුදු 10ක් විතර ඕක විතරක්ම නිතර වෙන මොකුත් කරෙත් නැහැ ඉතින් පිටපාත යනකොට ඒකෙදි භාවිතා කරන යම් කිසි ටිකක් තියෙන්න පුළුවන්. දැන් අපිට තවත් පැත්තෙන් කිව්වොත් එම විනය හැටියෙන් උගන්වනවා ඔය සීකියා කියලා වර්ගයක්. විශේෂයෙන්ම තියෙන්නේ සීහිය තමයි. ඔය දානේ වළඳනකොට කරන්න ඕන විදි කීපයක් තියෙනවා. අර අර හපනකොට චව් චව් ගාලා හපන්නේ නැහැ. ඊට පස්සේ හැම අනනාතෙන් වතුර කෝප්පය අල්ලන්නේ නැහැ. ඊට පස්සේ ඔය අත අර ගැප් එකේ මෙහෙම ගාව ගාව දාන්නේ වල දන්නේ නැහැ. පිගානේ හිට මේ හරව හරව වල දන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් හරියට තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව ගොඩක් තියෙන එකක් ඇත්තට අපිට ගහකට කෙල ගහන්න බෑ. එහෙම එහෙම ඒක ඒක තහනක්. ඊළඟට ගහකට වමනේ කරන්න බෑ. තනකොළ උඩට කැම දාන්න බෑ. ඒවට ඔය ඔය මුත්‍රා හරි ජරා මොකක්ද කියන්නේ පාකරණේ හරි ඒව කරන්න බෑ ගස් වලට වැල් වලට මුල් වලට ආන් ඒ වගේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝම මේක තුල අර හදලා දුන්න ගොඩක් ලක්ෂණ ටිකක් කියනවා අපිට ගහක කොලයක්වත් කඩන්න තහනම් ඇත්තට කියනවා ඒකේ තේරුම මේ ගහේ කොලේට තියෙන දෙයක් තමයි මං තුල මම ගොඩක් වෙලාවට කරන්නේ ගහක කොලයක් කැඩෙන ලක්ෂණයක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් ආරක්ෂා කරලා යන්න අතු ගන්නකොට මට පේනවා නම් සතෙක් මෙතනින් මැරෙන්න පුළුවන් එහෙම එකක් තියෙනවා කියලා පුළුවන් තරම් එයාව අයින් කරන විදිහට වැඩේ කරා. ගොඩක් කියලාට දැන් මේ පූසෙක් ඉන්නවා. සක්මන් කරනකොට එයාගේ වැඩි සක්මනේ මැදට ඇවිල්ලා ඉඳගන්න. එතකොට මං කරන්නේ එයා ගාවට එනකන් සක්මන් කළා ආපස්සට හැරිලා. ඉතින් අන්න ඒ වගේ අර අපිට ආවේනික වෙච්ච මොන මොනවා හරි භාවිතා කරනවා නම් හොඳයි මම හිතන්නේ. මම ගොඩක් වෙලාට ඔය අතර දැනෙන ස්පර්ශය මේක ගොඩක් ගොඩක් වෙලාට කරන්නේ උත්සාහ කරනවා. ඊළඟට ඒ දැනෙන විදිහ ඇහෙන සද්දේ ඒත් එක්ක ඉන්න බලනවා. පළවෙනියෙන්ම අර හඳුනා ගන්න එක දැන් සිවුර අඳිනකොට ඒක ඒක සිවුර මේ අඳින්නේ තනිපට සිවුර කියලා. ඊට පස්සේ ඒක නමනකොට අතට දැනෙන ස්වභාවයක් තියෙනවා. සමහරක් වෙලාවට සමහර දවසට ඒක අර අත අත මෙහෙම හරවනකොට ඒ දැනෙන ස්වභාවයත් එක්ක ඒක දැනගෙන කරන්න බලනවා. ඊළඟට පටි ගැට ගන්නකොට ඒක අතට තද වෙන ස්වභාවයක් තියෙනවා. ඒවත් එක්ක කරන්න පුළුවන්. වගේම ඒක කරද්දී වෙන මොනවා හරි කල්පනාවල් හිතේ තියාගෙන මොනවා හරි ඉතින් එහෙම හිතන්නත් පුළුවන් නේ. එහෙම නැතුව දැන් වෙනකොට ගොඩක් වෙලාවට හිත පළපරියන් වේගෙන යනවා වෙලා තියෙනවා අර ඒ කරන එකත් එක්කම ජීවත් වෙලා ඉන්නවා ඒක ලොකු නිදහසක් තියෙනවා මානසිකව සහ කායිකව පවා ලොකු ආරක්ෂාවකුත් තියෙනවා ඒක කරන දේවල් වල එක්තරා විදිහක පිළිවෙලක් මම දකිනවා ඊට කලින් වඩා එහෙමයි. ඉතින් කෙසේ හෝ නමුත් අන්න ඒ වගේ ටිකක් අපි අපිට පුරුදු කරන්න පුළුවන් නම් ඔය ඔය ඇත්තන්ගේ ජීවිතවල මොනවද පවතින දේවල් වලදී භාවිතා කරන්න ලේසි වෙන විදිහට ආන් මේ දේවල් ටික පාවිච්චි කරන්න ඕනේ. මට මතකයි රංජනියම පහුගිය දවස් ටිකේ කිව්වා ඔය මොකක් හරි දොරක් කඩින එකක් ඒක පොඩ්ඩක් අර සද්දය හැෙන්න ඕනේ ඉඳ ටිකක් හයියෙන් ඇහැව්වයි කියලා. උමනාවෙන් වගේ ඉතින් ඒ වගේව පවා කමක් නැහැ. කමක් නැහැ. තව තම කෙනෙක් ඉතිපාර අතු ගන්නකොට ඒ සතයාගේ අතු ගන්න එක හරි හරි පුදුමාකාරයි කියනවා. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණ පවා හොඳයි. ඒ හැම එකකින්ම අර අපි හදාගන්න බැලුවොත් හොඳයි. Tamanට සිහිය ගන්න, Tamanගේ සිහිය Taman ගාවට ගන්න මොකක් හරි විදිහක්. ඒක අර මෙනෙහි කිරීම උනත් කමක් නැහැ. නමුත් එහෙම නැතත් වර්තමානයේ තුල කෙරෙන කරන දෙයක් තියෙනවා. අන් ඒ ටිකත් එක්ක ගන්න පුළුවන් නම් අපිට ඔය සම්පජඤ්ඤ මානසිකත්වයට එන්න ගොඩක් ලේසි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එවන් වූ දෙයක් ඇති කරගන්න එවන් වූ අපි කියමු හපංකමක් කියලා. ඇත්තට මේක හපංකමක් තමයි. ඉතින් එවන් වූ හපංකමක් කරන්න එවන් වූ තැනකට යන්න එවන් වූ මනසක් හදාගන්න අද දවසේදී මේ කරපු දේශනාවත් අපි මේ කරපු දහම් සාකච්ඡාවත් වයතංගේ කියන සීල සමාධි ප්‍රඥා ආදී ගුණත් මේ හැම දෙයක් අපේ තියෙනවා. මේ හැම එකක්ම අපි මේ හදාගත්ත ගුණත් අපේ තියෙන ගුණත් අපි මේ හදාගත්ත හැම ගුණයක්ම වයතන්ට සංසාර දුකෙන් අත මිදෙන්නටම හේතු වාසනා වේවා. ඒ වගේම මේ පින මේ ස්ථාන පූජා කරපටන්ටත් එයත් ගොඩක් දුකින් ඉන්න අය එක එක තාත්තා කෙනෙක්ට කැන්සර් එකක් ඇදිලා වට මේ ළඟදී ආරච්චි. ඉතින් ඇත්ත බොහොම බොහොම බොහොම අසරණ අය. බොහොම ගොඩක් දුප්පත් ඇත්තෝ. ඒ වුණාට ඒගොල්ලන්ට පාවිච්චි කරන්න තිබිච්ච ඉඩම් මේ පූජකනේ. ඒතරම කියනවා මේව විකනන් එහෙම ඊට වඩා මුදල් හදලා හම්බ කරගන්න එහෙම එකක් තිබ්බා. නමුත් ඒ හිතේ තියෙන කුසලයේ ඊට වඩා හරි වැඩි. ඒගොල්ලෝ ඒක පූජා කරාට පස්සේ ආපහු අහන්ට බලන්න මොනවද කරන්නේ මොකක්වත්ම නැහැ අද වෙනකම්. විශ්වාස කරන්න දැන් අවුරුදු දෙකකට කිට්ටු මෙහාට ඇවිත්. මට සම්පූර්ණ උදව්පදව ටික කරේ ওই මහින්ද මහත්තයා. ඉතින් ඒ හැම ඒ ඒ හැමදේම කරපු ඒ ඉඩම් පූජ කරපු මේ දේවල් වලට උදව්පදා කරපු ඒ සෑම සිරු දෙනාටම මේ මේ ගුණවරුකම් අපිට කියලා දුන්න ඒ සෑම සිරුම සාංශිරට වගේම අර හොඳ නරක කරපු ඇතෝ හැමෝටම මේ පින් අනුමෝදනා වේවා. විශේෂයෙන්ම දෙමෝපියන්ට මේ පින් අනුමෝදනා වෙන්න ඕන. ඒත් සෑම සිළු දෙනාගේම සිතේ යම් කිසි දුකක් තියෙනවා නම් ඒ දුකෙන් අත්විඳලා හිත නිදහසකටමපත් වේවා සැපතකටමපත් වේවා අමා නිවනින්ම සැනසීමක්ම ලබා ගන්නට අපි මේ කරත් අපි මේ කරපු පින සතුටු සිතින් අනුමෝදනා කරා අක්ෂාදු සාදු සාදු සාදු සාදු